අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය කණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉධා උසෝ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ භාගතා කළ යුතු වැඩි යුතු ධර්ම ගැන කතා කරන කාරණා හතරේ අවසානයේ සඳහන් කරන්නේ ධාවුසෝ බිකු ධම්මේතු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස අපි මේකට තමයි ඔය පසුගිය දවස් තුනේම එකින් එක ටිකින් ට කායානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන වශයෙන් හිත සකස් කරගෙන සකස් කරන ආවේ ඊගාවට තියෙන මේ ධම්මානුපස්සන කොටසට සුදුසුකම් ලබන්නයි ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා කායනුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට අහු වෙන්නේ නැති අනිකුත් සියලුම කොටස් අනේ සියලුම ධර්ම කොටස් මේ ධම්මානුපස්සනා කියලා නම් කරනවා කියලා. ඒක නිසා ආරම්භක කර්මස්ථානයේ වශයෙන් කායනුපස්සනාවේදී ආනාපාන සතිය පිම්බීම හැකිලිම් වගේ කාරණාවක් එහෙම නැත්නම් සක්මන් භාවනාවේදී මේ වම තියනවා දකුණු තියනවා වගේ තාම පුංචි තැනකින් හොඳටම Tamanට හසුරව ගන්න පුළුවන් පුංචි තැනකින් පටන් අරගෙන ඒ ඇති කරගත්ත සතිය රූප කර්මස්ථාන વિશે පතුරවලා ඊකට වේදනාවන් කියන්නේ නාම කර්මස්ථාන වල ආරම්භේ ඊට පස්සේ චිත්තානුපස්සනාව වශයෙන් හිත පුරා විහිදුවලා අවසානයේ තමයි මේ නාම රූප සංකලනයක් වශයෙන් තියෙන ධම්මානුපස්සන කොටසට සතිය පැතිරෙන්නේ. ඒ පැතිරෙනකොට නැත්තම් පැතිරෙන මට්ටමට යෝගාවචරගේ හිත වැඩෙනකොට යෝගාවචරයට තේරෙනවා මේ භාවනා මධ්‍යස්ථානයකට යන්න අරණ්‍යගත වෙන්න රුක්ක මූලගත වෙන්නම අවශ්‍ය නැහැ ඕනෙම අරමුණක ඕනෙම තැනක ඕනෙ ඉරියව්වක සතිය පවත්වන්න පුළුවන් කියලා. නමුත් ඒක තේරෙන කාලේ එනකොට යාගේ හිත ධම්මානුපස්සනාව දක්වා වැඩිලා එතෙන්ට එනකන් හිතන්නේ සතිය වඩන්න බෑ කැස්සොත් සතිය බවන්න බෑ වැස්සොත් සතිය වඩන්න බෑ මధుරෝ හිටියොත් සතිය වඩන්න බෑ මේක තිබුණොත් ඒක තිබුණොත් කියලා ආධුනිකයට ඇත්තටම මේ වගේ භාෂුකම් ටිකක් අවශ්‍යයි. නමුත් මේ ආධුනිකය හැමදාම ඒ භාවනා මධ්‍යස්ථානයේ තියන්නේ හැමදාම මේ පහසුකම් කැරදී තියන්න නෙවෙයි සරුවච්චන් වහන්සේ මේ ආරම්භක සීසේ වශයෙන් ආනපනිතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ඕනම තැනක ඕනම ඉරියව්වක ඕනම වෙලාවක සත්‍ය වඩන්න පුළුවන් තැන දක්වා ගෙනෙනවා එහෙම වුණාම එහෙම නැත්නම් මේ ඕනෑම ධර්ම කාරණාවක් මත දැන් නාම රූප මිශ්‍රණයක් මත සත්‍ය පවත්න්න පුළුවන් කෙනාට ධෛර්යය පිණිස නැත්නම් යායේ ළඟා කරගත්ත ඒ දක්ෂතාවයේ මත සර්වචනන්සේ සඳහන් කරලා තියෙනවා. සතික්වහ සති ධර්මය හැම හිතකම අධිකාරිය ලබනවායි කියලා. නායකත්වය ලබනවායි කියලා. සතිය හැම ධර්මතාවයකදී වෙන හැම හිතකම තියෙනවායි කියලා බුදුහාමුදුරෝ ඒ කෙනාට විතරක් ඇහෙන්න කියනවා. නැත්තම් සාමාන්‍ය යෝගාවචරෙක් හිතන්නේ සතියේ තියෙන නිස්සාරණවණේ ඇවිල්ලා කොටයක් උඩ වාඩි වෙච්චා විතරයි කියලානේ. එතන නිස්සාරණෝනේ සක්නේ වේදිනුට විතරයි සතිය තියෙන්නේ අනික් වෙලාවට දවස් දෙකකට තුනට පස්සේ දැන් ඉතින් ඔන්න සතිය නැති වෙනවා. ඒ මොකද මෙතන දැනත් එක්කයි වෙලාවත් එක්කයි ඉරියව්වත් එක්කයි බැඳිලා. නමුත් සතිය අධිකාරිය හැම හිතකම තියෙනවා කියන එක දැනගත්තට පස්සේ ඒ යෝගාචර තියෙනවා manussකමේ වටිනාකම. හැම හිතීම තිබුණාට තිරිසන් හිතක නැහැ. දෙයයන්ට ප්‍රඥාන්ට ගන්න බෑ. ඉතින් මිනිස්සෙක් වෙලත් ඒ හැම හිතකම තියෙන සතිය අඩුම ගානේ අපි ඇවිල්ලා පැවිදි වෙලා හෝ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා එක චිත්තක්ෂණයකටවත් කාටවත් ගන්න බැරි නම් වාඩි වෙලා ඉන්න ආසනයක එක චිත්තක්ෂණයකටවත් ගන්න බැරි නම් සක්මන් කරන වෙලාවේ හිතා ගන්නවත් බැරි නම් මේ එදිනදා කටයුතු කරනකොට සතිය වඩන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ආරින අභාව්‍ය පුද්ගලයෙක් කියලා යාට මේ ජීවිතේ මාර්ගඵලයක් තියා සතියවත් කැප ඒ සමහර විටක මේ අභව්‍යතාවය එම කරගන්න බැරිකම ඒක පිළිබඳ නොදැනුවත්කම නිසා මේ සත්‍ය පිළිබඳව අනවශ්‍ය හුඹස් බයක් නිසා හරියට කියලා දීපු නැති නිසා උත්සාහ නොකිරීම නිසා හිතෙන් ඉඳී තියෙනවා නමුත් කොතනකින් හරි බෑ බෑ කිය කියා හරි එක්ක ආනාපානිය හරහා එක්ක සක්මන හරහා එක්ක පිම්බීම හැකිලිම හරහා මේ සති ධර්මය ටික ටික ටික ටික තමන්ගේ ජීවිතේට ලං කර ගන්න පටන් අරගත්තොත් ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා ඒක එnde එnde එnde එnde ඉතිරි පැතිරි ගිහිල්ලා මේ ධම්මානුපස්සනා මට්ටමටම එනකොට එයාට කොතනදීද සතිය වඩන්න බැරි කියන ප්‍රශ්න විතරයි ඉතුරු වෙන්නේ මොකද්ද සතියට ගෝචර නොවන තන තියලු ධර්මයන්ට සතිය අධිපති බව පවත්නවා නම් සතාධිපතිය ධම් සබ්බේ ධම්මා කියලා කොතනදී සතිය කැඩෙන්නේ කියලා බැලුවොත් ධම්මානුපස්සනා වෙලාවේ යනකොට එයාට මේ සතියෙන් ඉන්න වෙලාව සතියෙන් ඉන්න වෙලාව වශයෙන් වගේම සතියෙන් යම් හේකින් නැහැයි කියලා හිතෙනවනම් කිව්ව අසතිය තියෙනවයි කියලා. එන් දැන් අසතිය තියෙන බව දන්නවා. එතකොට යාට පොත් බැීම හොඳට කරන්න පුළුවන්. මේ මේ වෙලාවේදී මම සතියෙන් හිටියා. මේ වෙලාවේ සතියෙන් හිටියේ නෑ කියලා ඒත් දන්නවා. එතකොට යාට අවිද්‍යාවක් හිටින්න බෑ. සතිය නැති වෙලාවේදී මොනවා වුණාද කොහෙ ගියේ මොකද්ද කියන ප්‍රශ්නයක් නෙවෙයි. ඒලා සතිය තියෙන බව දන්නවා. මේ වෙලාවේ සතිය නැති බව දන්නවා. ආන්නේ මට්ටමට වැඩෙන්න පුළුවන්. මේ ශ්‍රේෂ්ඨ ධර්මයක් තමයි මේ සතිය කියලා කියන්නේ. නිසා ආදුනිකයා ඒ ධම්මානුපස්සන මට්ටමේ තියෙන දේවල් ගැන කල්පනා කරලා හිත වෙහෙස කරගන්න අවශ්‍යතාවයක් නැහැ. යට අවශ්‍ය වෙලා තියෙන තමන්ට වැටහෙන ආස්වාස ප්‍රසවාසී තමන්ට වැටහෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ තමන්ට වැටහෙන වම දකුණේ පටන් අරගෙන යනකොට මේක යම් දවසක මේ සති ධර්මයේ යම් දවසක Java කැවෙන්න පටන් ගන්නවා. කසක වෙන්න පටන් ගන්නවා. එදාට මේ ලෝකේ මොනම දෙයක්වත් ඉතුරු කරන්නේ හැමදේම සතියට යට ඒ ඒ යෝගාවචරයට හම්බෙච්ච සුවිශේෂ ලාභයක් නෙවෙයි. සතාදිපතෙය්‍යා සබ්බේ ධම්මා කියලා සරුවඥ දේශනාවේ තියෙනවා සමිද්දි සූත්‍රයේ සාකි මූලක සූත්‍රයේ මේ ලෝකේ තියෙන හැම දෙයකටම සතිය අධිපතිකම් පවත්නවා. නමුත් ඒක දෝවතර දන්නේ නැත්නම් සතිය පිහිටවන්න ගියත් කියනවා මට සතිය පිහිටවන්න බෑ. මෙන්න මේ මේ தත්වයටද කියලා. ඒ මොකද මේ සතියේ තියෙන බලශේස්ත්‍රය යාගේ වැයිකිය දන්නේ නැතිකම නිසා. දැනගත්ත කෙනෙක් සතියේ බලශේස්ත්‍රය දැනගත්ත කෙනෙක් බුදුහාමුදුරන කවුරුණු කර ඉන්නෙම නැහැ. මොකද ඒ උත්තමයා විතරයි මේ අනිකුත් දෙනා බොහෝ දේවල් අරක දෙන්නම් මේක දෙන්නම් අරක තියාගනින් මේක තියාගනින් කියද්දී මේ සතිය විතරක් විශ්‍රහිත යන්නේ යන්නේ එතකොට මේ සියලු දැනුම අවශ්‍ය කරන සියලුම දේ ලබා දෙනවා කියලා සතිපට්ඨාන ඉදිරිපත් කරපු බුදුහාමුදුරුවෝ දකින්නකොට කොයි පැත්තෙන් ඇවිල්ලා හෝ සතිය හැමතැනම තියෙන වඩන්න පුළුවන් කියන ධර්මයට එනකොට ඕන කෙනෙක් හොයලා බැලුවොත් නිදානේ ඉතිහාසය හම්බෙන්නේ බුදුහාමුදුරුවොත් එක්ක. ඒක නිසා යම් කිසි කෙනෙක් ඊයේ අපි කතා කරපු ඒ චිත්තානුපස්සනා කොටසේ තියෙන ඒ සෙල්ලක්කාර වැඩ ටික හිත රාග කියන පාරේ හිත දෙකයි තියෙන රාගයේ ඇති හිත රාගේ නැති හිත. ඒ නිසා යම් වෙලාවක Tamanට රාගසහිත හිත රාගසහිත හිත කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් පොඩ්ඩකට හිතාගන්න විතරාග හිත එනකොට යා දන්නවා දැම්මට රාගේ නැහැ. ඒ නිසා දැන් මම ඉන්නේ විතරාගේ කියලා දවසක බලන්න හොඳටම රණ්ඩු සරුවල් කරන තෝතෝ අරපල් කියන රණ්ඩු කරන දවසක් කරගෙන අපිට ඒ වගේ කලකැබැල්ල තියෙන දවසක වුණත් මේ රාගේ නම් කරන්න ගත්තොත් ද්වේෂේ නම් කරන්න ගත්තොත් එන චිත්තක්ෂණ ගාන නම් කළ හැකි රාග සහ දෝෂ හිති 105ක්වත් නැහැ හිතේ. සිය හිතේ වැඩි වේලාවක් තියෙන වීත රාගී වීත දෝෂී හිත් අපි දන්නේ නැහැ. මොකද අපි මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් දවසක යෝගාවචරයේ මේ රාගයක් මතුවේ චීත මේක සරාගී හිත කියලා මෙනෙහි කිරීම තරම් දක්ෂ වුණු චිත්තානුපස්සනාවේ එයා දවසේ දිනදා ජීවිතේ ගත කරනකොට රාගයක් මතුවෙන ආසාවක් ඇති වෙන කැමැත්තක් මතුවෙන හැම වෙලාවෙම සරාගං වාචිත්තං සරාගං වාචිත්තං කියලා මෙනෙහි කළොත් දවසේ වැඩි කොටසක් ඉඳ වෙන්නේ එහෙම රාගෙ මතුවෙච්ච නැති තැනක. එතකොට රාගයේ මතුවීම පිළිබඳව පශ්චාත්තාප වීම අපි දැනගත්තට මේ විතරාග හිත දැකලා ඒක සමාදම් වෙන හිතක් මෙලෝ යකෙක් අපිට කියලා දෙලා නැහැ. මෙච්චර මේ එදිනදා ජීවිතය ගත කරනකොට අනන්ත අප්‍රමාණ විතරාගයේ හිතවිලි පහළ වෙනවා. අපි ඒක බුදුහාමුදුරන්ට හේතු කළා නිකන් ඉන්නවා. ඒක රහතන් වහන්සේලාටයි අපිට නැහැ කියලා සම්පූර්ණ ඒ විතරාග, විත දෝෂ, විත මොහි හිතවිලි එනකොට අයිතිවාසිකම් නොකිය අතහරිනවා. හිතන්න දවසක යෝගාවචරය මේ රාග දෝෂ මොහ හිතවිලි මෙච්චරයි මට දවසකට පහළ වෙන්නේ. අනික් වෙලාවේ මගේ හිත නම් කරගන්න බෑ. වේ රාග කියන බෑ, දෝෂ කියන බෑ, මොහ කියන්නත් බෑ. අවශ්‍ය නම් වීත රාග වීත දෝෂ වීත මොහ කියලා බලන්න. එතකොට මේ වීත රාග වීත දෝෂ වීත මොහ හිතවිලට මම කියාගන්නෙත් නෑ, මගේ කියාගන්නෙත් නෑ, මගේ ආත්මේ කියාගන්නෙත් නෑ. මතුවෙන හැම රාගේ හිතවිල්ලක්ම ද්වේෂී හිතවිල්ලක්ම මොහිත විල්ලක්ම මම කියා ගන්නවා මගේ කියා ගන්නවා මගේ ආත්මේ කියා ගන්නවා මේක අනිත් පැත්ත හරිනවා කියලා හිතන්න. මතුවෙන රාග ద్వේෂ හිතවිලි වලට මම කියනවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා. මට පහළ වෙන වීත රාගයේ හිතවිලි වලට මම අවදි වෙලා. මට පහළ වෙන වීත දෝෂයේ හිතවිලි වලට මම අවදි වෙලා. වීත මෝහ හිතවිලි වලට අවදි වෙලා. මෙන්න භාවනාවේ ප්‍රතිඵල. මෙන්න සතිය වඩපිකේ ප්‍රතිඵල. මෙන්න දන් දුන්නේකේ ප්‍රතිඵල. මෙන්න සිල් රැකේකේ ප්‍රතිඵල. මෙන්න සමාධිය ප්‍රතිඵල කියලා ගත්තොත් අපි අතර කිසි වෙනසක් නැති තරම් ඒ තරම් විතරාග විත දෝෂ විත මොහිතවිලි අපිට එනවා අපි දන්නේ නැහැ අපි දන්නේ කුණු විතරයි කෙලස් විතරයි ඒව ඇඟේ ගාගෙන ගඳ ගහ ගහ අනුන්ටත් ගාගෙන නටන්න විතරයි දන්නේ චිත්තානුපස්සනා මට්ටමට යනකොට යෝගාවචරයට කල්පනා වෙනවා පරියන්කයකට ඇවිල්ලා වාඩි වෙනවා කියලා හිතන්නේ පරියන්කට ඇවිල්ලා වාඩි වෙච්චාම කිසිම සතියක් නැහැ. එන්නෙම හිතවිලි වේදනා ශබ්ද. ඉතින් ඒ ඉන්න වෙලාවෙදී යෝගාවචරයා තමන්ගේ චිත්ත tattve බලාගෙන ඉන්නවනම් ඒ යෝගාවචරයට සතුටක් ඇති වෙනවනම් මම සතෙක් මැරුවේ නෑනේ මේ පැයේ. මම හොරකමක් කරේ නෑනේ මේ පැයේ. මම කාමීත්‍යාචාරයක් කරේ නෑනේ මේ පැයේ. මම බොරුවක් කිව්වේ නෑනේ මේ පැයේ. කේලමක් හිස් වචනයක් පරස වචනයක්. ඉතින් ඒ පැය භාවනා පැත්තක දාන්න 100ට 100ක්ම කාය දුස්චර්ත වචී දුස්චර්ත නෙමෙයි කාය ක්‍රියා වචී ක්‍රියා නැහැ. gedara hitiyot ඔක හම්බ වෙනවද? එක පැයක් සුද්ධ වශයෙන් අපිට කියත හැකිද? මම අතින් 100ට 100ක් සිල් රැකුණා කිය. මෙතන 100 100ට ඉක්මවලා ගිහිල්ලානේ. කායික ක්‍රියාවක්වත් බෑ. වාචසික ක්‍රියාවක්ම නැහැ. ඉතින් මේ සීලයේ බලපෑම ඉඳගෙන ඉන්න හිතවිලි වලට යහපත් ස්වරූපෙන් වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන් මේ. gedaraක දොරක ඉන්නකොට තියෙන ද්වේෂ, මෝහ, රාග වෙනුවට මේ වෙලාවේ පහළ වුණත් භාවනා කරන වෙලාවක හිතවිලි පහළ වුණත් ඒව නම් කරන්න පුළුවන් නම් මේක රාගී හිතවිල්ලක් මේක වීත රාගී හිතවිල්ලක් මේක සදෝෂ හිතවිල්ලක් මේක වීත දෝෂ හිතවිල්ලක් මේක සමෝහ හිතවිල්ලක් මේක වීතමෝහ හිතවිල්ලක් කියලා මේ වෙලාවේදී පොත් ලැබීමක් තියෙනවා නම් කොහොමටත් රාග ద్వේෂ මෝහ හිතවිලි නිස් ඇසුරු කරන හිතවිලි මිශ්‍රය කරගත්ත හිතවිලි බොහෝම පොඩ්ඩයි තියෙන අපි ඕක ගැන නේද මේ උදේ හැන්දෑවේ පරියන්කෙන් පස්සෙත් කනගාටු වෙන්නේ මේ රාග ద్వේෂ මොහ හිතවිලි විතරයි නමුත් බොහෝ කොට පහළ වෙච්ච විතරාග පිට දෝෂ මොහ හිතවිලි වார்த்தාවට ඇතුල් වෙලා නැහැ අපේ හිත ඒ තරම්ම කෙලස් හොයනවා දුක හොයනවා කක්ක හොයනවා ඒ හිතින් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට යහපත් පොත් ලැබීමක් වෙයි කිය. ඇත්ත කියයි කිය. හොයන්නෙම වැරදි පැත්ත විතරයි. කවදා හෝ ඒත් කමක් නැහැ මම වාඩි වෙනවා හෙටත් වාඩි වෙනවා හෙට අනිද්දාත් වාඩි වෙනවා ඔහොම වාඩි වෙලා වෙලා යෝගාවචර දැක්කොත් මම මේ ඇවිල්ලා මේ ඉන්න නිසා මට ඇති වෙන මේ විතරාග විත දෝෂ මොහි විත මොහි හිතවිලි දැක ගන්න දැක ගන්න එකයි මට හම් වෙන ලාභේ මම දන්නේ නැති එක වෙනම දෙයක් මේ දන්නේ නැතිකමට අවිද්‍යාව කියනවා මට මේක දන්න තැනටපත් වෙන්න පුළුවන් වුණොත් සමස්තයක් වශයෙන් රාග ద్వේෂ මොහොන ඇතුළේ තියෙන වෙලාව දැක ගන්න දැන ගන්න එදාට යෝගාවචරතේදී බුදුහාමුදුරෝ පහළ වෙච්ච නිසා බහුන්නං වතතෝ බකවා සත්තානං සුඛා උපහත්තා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා බුදුසනාංශී චූල සත්‍යක සූත්‍රයේදී සඳහන් කරනවා බුදු කෙනෙක් ලෝකේ පහළ වීම නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වීම නිසා මේ අසරණ අන්ධ බාල ජනතාවගේ නොලබන්න හිත ලබන්න හිතන්නවත් බැරි විශාල සැප සම්පත් රාශියක් ගෙනලා පෙන්නවා. උඹලා ඉඳගෙන නිකන් හිටියත් උඹලට වීත රාග හිතවිලි ගොඩක් තියෙනවා. වීත දෝෂ හිතවිලි ගොඩක් තියෙනවා. වීත මොහ හිතවිලි ගොඩක් තියෙනවා. මම කිව්වට මේක සමාදම් වෙයන් කියලා බැලුවොත් ඒ ටික අපි කවදාකවත් දන්නේ නැති බුදුහාමුදුරුවෝ අපිට ලබා දෙන සැප වගේ. ඒ වගේම අපි මම රාග චරිතයක්, මම ද්වේෂ චරිතයක්, මම මෝහ චරිතයක් කියලා මේ කටවටුණු පළඳගෙන අපි මේ කක්කවලකට බහගන්න හැදුවට බුදුන්වහන්සේක බලපන් 100ට කීයද තියෙන්නේ කියලා. රාග ద్వේෂ මොහ හිතවිලි දිගට හිටින්න බෑ. ඒ හිතවිලි බොහොම මේ සින්දුරක් භාවි. ඒ බේත වැඩිපල් තියෙන්න බෑ හිතේ. තිනොට හිත දවනවා. ආපු ගමන් යනවා. ඉතින් පවතින්නේ ටිකයි. මේකම උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරගෙන ඉන්න තකතිරුකම්, මෝඩකම්, මරිකම් පුංචි කරලා දාන බුදුහාම. එන්න තියෙන දුක් රාශියක් අයින් කරලා දාන. ඒ නිසා චිත්තානුපස්සන මට්ටමේදී යෝගාවචරයා යෝනිසමනස්කාරයෙන් බලනවා නම් මේ ධර්ම දිහා ප්‍රඥා ගෝචරව බලනවා නම් උපායෙන් බලනවා හරියට සූක්ෂම මේ ප්‍රශ්න දිහා බලනවා නම් පතමනසිකාරය කියලා ඒ ඒ පෙන්නලා දීපු පාරේ බලනවා නම් manussත්ත්ව පටිලාභෙම සැප. නමුත් ලැබිච්ච මිනිස්සු කී දහහක් නිකට අල්ලේ තියෙන නිදකින් නද නනිච්චන් දුක්ඛං අනත්තං ආන්දා ඕකීකා කේසාලෝමානකා දාන්ත නදකින් නදකින් නදක ඔච්චර තමයි ඉතින් භාවනාව කියන්නේ. Tamanටම Taman සාප කරගෙන Tamanම Taman පහත් අත්තරවත් කරගෙන බුදුහාමුදුර කෙනෙක් කද්දාකවත් කරන්නේ නැහැ. කද්දාකවත් කරන්නේ අපි තමන් අපි විතරයි තමන්ට මේ කාලකණ්ණි தත්ත හිතට දාලා මේ විදිහට අපි පහත් தත්තට වැටලා තියෙන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා හිත බලන්ද අඩු මොනවත් නැත්තම් ශ්‍රාග හිත රාග නැති හිත කියන දෙකට කඩා ගන්න. සරාග හිත සහ වීත රාග හිත පොඩ්ඩක් බලනින්න භාවනා කරනකොට හරි කමන්නේ නැහැ. පස්සේ කියනකොට තීට්ටයක් හම්බෙච්ච වෙලාවක හරි කමන්නේ පොඩ්ඩක් බලන්න මතුවෙන රාග හිතිවිලි ටික කොච්චර පොඩ්ඩද ඊටර ටික ඔක්කොම දාන්න වීත රාග වෙනකොට ඒක බලන්න භාවනා කරත් නොකරත් අපි ඉති රාග හිතිවිලි වැඩිපුර නැහැ ද්වේෂ හිතිවිලිත් නැහැ මොහේතුවිලිත් නෑ මේක දන්නේ නැත්තේ මොකද රාග හිතවිල්ල රාග හිතවිල්ල කියලා මෙනෙහි කරන්නේ නැති නිසා ද්වේෂ හිතවිල්ල අඳුරන ද්වේෂ හිතවිල්ල කියලා මෙනෙහි කරන්නේ නැති නිසා මොහේතුවිල්ල කියනට මොහේතුවිල්ල කියලා මෙනෙහි නොකරන නිසා අර සියල්ලම රාග හිතවිලි කියලා ද්වේෂ හිතවිලි කියලා මොහේතුවිලි කියලා තැවෙනවා ඉතින් මනුස්සයාගේ මොහොඩකමට ඒ තැවෙන තැවිල්ලට බුදුහම ප්‍රමනෝ කරන්නේ දන්ස් කියන මේක හරියට බලලා ආයවැය බලලා විනිශ්චය කරන. අපි ආයවැය බැලිලක් නෑ. අපි දකින්නම රාග දෝෂ මොහිතවිලි විතරයි. අනිකව දකින්න නිසා අපිට වෛර කරගන්න. ඉතින් අපි හිත නිතරම සංකිටයි. මිරිකිලා තියෙන්නේ. කවදද අපි සුද්ධවන්තෙක් බවටපත් වෙන්නේ? කවදද අපි සීලවන්තෙක් බවටපත් වෙන්නේ? අනේ අපි ගත කරන මේ පෞල් කන ජීවිතේ අනේ අමුදරුවන් රකමි. අනේ ගෙවල් දොරවල් තියාගෙන විඳින විඳපිල්ලක් කියලා තමා විහිං ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ජීවිතේ මල් විහිංපත්. කල්පනා කරන හැම හිතවිල්ලකින්ම Taman Taman පල්ලෙහාට දාගන්නවා. ඉතින් සංකීර්ත චිත්ත. එබැවින් විකීත චිත්ත හිත ඇවිස්සලා නිකන් දෙඹරකට ගල් ගැහුවා වගේ ඇවිසිච්ච හිත කවදාකවත් නැද ඉන්නේ. ඒ මොකද? තමගේ චිත්තසංතාණය අර පතයට අනුව යෝනිසෝ මනසිකාරයට අනුව හරි පිටට බලන්න අපේ අම්මලා තාත්තලා කියලා දීලා නැහැ. අපේ සදාචාරවාදීන් අපට කියලා දීලා නැහැ. අපේ දේශපාලනඥයෝ අපට ඒක කියලා දීලා නැහැ. අපේ ආර්ථික විශේෂඥයෝ අපිට කියලා දීලා නැහැ. අපේ ආගමික නායකයෝ කියලා දීලා නැහැ. ඉතින් ඒක නිසා අපි උන්දලා හරි කියාගෙන උන්දලා කියපු තිබු පච ටිකක් නෙමෙයි අල්ලගෙන ඉන්නේ. ඉතින් බුදුජාන් වහන්සේ මේක ඔයගොල්ලෝ මන් දන්නවා මම ඕනේ ඔළුවේ හිටගෙන ඉවත් කරන් ගන්නෑ. ඕලන්ට ඕනේ මයිලක මෙච්චර පව් තියනවා කියලා මෙච්චර රාගෙ හිතිරි තියනවා කියලා කියන්න තමයි ප්‍රශ්නයක් නැහැ. මට ඒකේ ගහලල්ලා. නමුත් මට මම කියනවා මතක් කරලා බුදුහාමර මේ තර්ක කඩන හැටි. කිරිබිම්මල් නැති කඩන වගේ කඩන. බුදුරජාණන් වහන්සේ දවසක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න වෙලාවක ඒ සංඝධම කියන ගාමක ප්‍රධානී ගාමණී බුදුරජාණන් ශ්‍රන්ට ඇවිල්ලා වාඩි වෙනවා. එයා නිකණ්ඨනාත පුත්ගේ ගෝලේ. ඉතින් බුදුරජාණන් ශ්‍රන්ට කතා පටන් ගන්නකොට අහනවා ඔබලාගේ සාස්ෘණ වහන්සේලාත් සාස්ෘණ වහන්සේත් ඔබලාට සීලයක් පනවනවා. ඕව සීලයක් පනවනවා. මේ පන්සිල් පද පහ හේම කියනවා මේ බෞද්ධයෝ දැන් බුද්ධිට සින්න බාරගෙන තියෙන පන්සිල් පද පහ තමයි කියන්නේ. ඒ කියන්නේ මේ කතා කතා කරන්නේ නිගණ්ඨනාත පුත්ත ගැන. සතුන් මරන්න එපයි කියනවා. සතුන් මැරුවොත් අපාය යනවායි කියනවා. ඒක නිසා වලකින්නේ කියනවා. හොරකම් කරන්න එපයි කියනවා. හොරකම් කරොත් ඒකාන්තෙම අපාය යනවායි කියනවා. වලකින්නේ කියනවා. කාමීත්‍යචාරය කරන්න එපයි කියනවා. කිරුවොත් ඒකාන්තයෙන් අපාය යනවායි කියනවා. පළකින්දේ කියනවා. බුරු කියන්නේ මුසුරා පානවත් පෙන් කරන්න එපා. ඔය බෞද්ධයන් දයිතිවාසිකමක් නෑ පන්සිල් කියන එක. පන්සිල් මානව ධර්මයක්. මේ මිනිස්සයා කියනවා. කියන්නේ බුදුහාමුදුරන් තියෙනත් අපේ පොතේ. මේ නිගණ්ඨනාථගේ පොතේ සූත්‍ර පිටකේ නෙමෙයි අපේ පොතේ. ඊට පස්සේ කියනවා යම් යම් කම්මං බහුලීකරෝති තන්තං අපායන් ගච්ඡanti. යමෙක් යමෙක් යම් යම් මේ වගේ කර්මයක් වැඩිපුර කරනවාද ඒ ඒ අනෝ ඒ අපායට යනවා කියන. යමෙක් වැඩිපුර සතුන් මරනවා නම් ඒ කර්ම නිසා යා මරණයෙන් පස්සේ අපායට යනවා. යමෙක් හොරකම් කරනවා නම් අපායට යනවා. කාමීත්‍යචාරය කරනවා අපායට යනවා. බොරු එහෙම නැත්නම් බොරු කියලා හිස් වචන පරස වචන මත්පැන් පාන. කියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා අර මනුස්සයාගෙන් අපි හිතමු මිනිස්සේ සතු මරණයි කියලා. ඌ පැය 24ම සතු මරනවාද කියලා. නෑ. ඌ ජොබ් එකක් කරුවත් පැය 8යි සතු මරන්න පැය 16යි සතු මරන්නේ නෑ. ඒකට බුදුරජාණන් අහනවා මේ මිනිස්සයා බහුලව කරපු කර්මෙන්නේ අපාය යන්නේ. ඉතින් මූ පැය 8 වැඩ කරලා පැය 8ේම සතු මරන්නේ කිව්වොත් පැය 16යි සතු මරන්නේ නෑ. ඉතින් මූ කවද එහෙම කියොත් එක එකක්වත් අපාය යන්නේ නෑ. කොහොමද බුදුරජාණන් වහන්සේ අපිට අපේ හිතේ තියෙන සුද්ධ తත්වේ භාවනා නොකර හොයිලි කරලා දෙන හැටි හොරකම් කරනවා කියපන්. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24 වැඩිපුර ප්‍රදේශය කරන්නේ හොරකම් කරන එකද නොකරන එකද. ඒ කියන්නේ නිකණ්ඨනාත පුත්තගේ ඒ සංකදම ඒ අසි අසි අසිපන්ත පුත්ත කිනෝ සංස වැඩි වෙලාව හොරකම් නොකර ඉන්නේ. දැන් කාම විත්‍යාචාරය කරනවා කියන්නේ කොහොමද පැය 24 කරන්න බෑනේ. කෙරුවා ඉවරයි. ඉතුරු ටික වැඩිපුර තියෙන්නේ ඒකද මේකද? බොරු කියනවා. දවසම බොරු කිය හැක බෑනම කවුද අහන්න ඉන්නේ? ඔකට සල්ලි ගවන්නේ නැසම් කවුරු හරි බොරු කියනවා අහන්න ඔච්චරම. ඔය සාමාන්‍ය ටෙලිෆෝන් කෝල් එක විනාඩි 5000ක් නම් දීලා පච කියන්න පුළුවන් කාටවත්. නමුත් දවසම කරන්න බෑ. ඒ මත්පැන් බොන එකත් කරන්න බෑ. ඒතකොට අහනවා උඹ කියනවා බහුලීගත කරපු කර්ම යනවා අපාය යන්නේ කියලා එක එක්කත් එකම මිනිහක පැවිසතේ පව් කරන්නේ නැහැ. ඒ නිසා උඹ කියන විදිහට එක එක්කත් අපාය යන්නේ නැහැ කියලා. අර මනුස්සයගේ බෙල්ල කඩා වැටෙනවා. ඔලුව පාත් කරන ඔලුව පොලේ ගහ ගන්නවා. එතකොට ආනන්ද හැමදාම බුදුජානන්සේ මතක් කරලා කියනවා. කදාචි කරහචි ආනන්ද ලෝකේ උප්පජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. කලාතුරකින් ආනන්ද මේ ලෝකේ බුදු කෙනෙක් උපදිනවා. බුදු කෙනෙක් ඉපදුනාට පස්සේ උන්වහන්සේත් කියනවා සතුන් මරන්න එපා. සතුන් මරන්නේ කොහොඳ නෑ. හොරකම් කරන්න එපා. හොරකම් කරන්නේ කොහොඳ නෑ. කාමීත්‍යචාරය කරන්න එපා. කොහොඳ නෑ. බොරු එපා. මත්පැන් පානය කරන්න එපා. මොකද මේක සම්මත නෑ ලෝකේ. නරක වැඩක්. නිසා මේක අඩු කරන්න. ඒක ලියලා උන්වහන්සේ කවදාකවත් කියන්නේ සතෙක් මරුවොත් ඒකාන්තෙම අපාය යනවා සතෙක් හොරකම් කෙරුවොත් ඒකාන්තෙන් අපාය යනවා වැඩි වැඩියෙන් කරපේනවා කාය යනවා කියන්නේ නැතුව ඒ වෙනුවට උඹ සතුම් මරලා තියෙනවා නම් දැන් පොඩ්ඩක් මෛත්‍රී භාවනා පුරුදු කරපන් බොහොරකම් කරලා තියෙනවා නම් වැඩිපුර දැන් දැනගෙන මේක නරක වැඩක් බව දැනගෙන බුදු කෙනෙක් කියපු නිසා දානෙ පොත් දීපන් මීට වැඩි දාන දීපන් කාමීත්‍යචාරය කරලා තියෙනවා නම් බුදු කෙනෙක් දැක්කා කියලා දන්නවා නම් බුදු කෙනෙක් දෙනවනේ ඒකට උපක්‍රමයි කාම වස්තුවට ආරක්ෂාව සැලසපන් අනුගේ කාම වස්තු නරකට පාවිච්චි කරන්න එපා බුරුකේ ලං හිස් වචන වලින් සත්‍ය කතා කරපන් ධර්ම කතා කරපන් මත්පැන් පාන විඳන ප්‍රමාදයට වැටෙන වෙනට අප්‍රමාදේ වඩපන් ඒතර බුදුරජාණන් සහන කවදා හරි මේ මිනිස්යාර කරපු පාප කර්මයේ බරපතලකම දැනගෙන හොඳයි මං සත්තු මෙරුවා. බුදුහාමුදුරුවෝ කිව්වා මේක හොඳ නෑ මේක අපාගත වෙන වැඩක් කියලා. මමට අද බුදුහාමුදුරුවෝ කියලා දුන්නා මෛත්‍රී භාවනාව. මට කියලා දුන්නා දානේ. මට කියලා දුන්නා කාමීත්‍යචාරය නොකර ඉන්න. බොරු කියලා වෙනකොට බණ අහන්න පනදාත්මත කතා කරන්න. පමාදේ වෙනකොට අප්‍රමාදේ වටන් කියලා මෙයා කවදා හරි බුදුජානස කියනවා මරපු සත්තු ගහන්න වැඩි වෙන්න මේ මෛත්‍රී භාවනා දියුණු වෙච්ච දවසේ එයා කන්දක් උඩට නැගලා හක්කිඩියක් අරගෙන පිම්බොත් එහෙම මේ පැත්තට උතුරු දිශාවට කොච්චරක් උතුරු දිශාවට කටහඬ පැතිරෙනවද ඒ වාගේ මෙයාගේ අර පව දැනගෙන කරපු බරපතලකම දැනගෙන සතුන් හානි කරන වෙනකොට කරන මෛත්‍රිය පැතිරෙනවා සංකතමක් විදියට සක්හනක් විදියට ඒ වගේම උදාහරණයක් වශයෙන් හොරකම් කරලා පුරුදු වෙච්ච මිනිස්සෙක් බුදුබණක් අහලා මේක අදිෂ්ඨානයක් ගත්ත දවසේ දන් දෙන්න පටන් අරගෙන දාන කුසලයේ යම් වෙලාවක කරපු හොරකම් කුසලයට වැඩි ඉක්මව ගත්තොත් ඒ මනුස්සයාගේ කටහඬක් සක්කඩක් වගේ පැතිරෙනවා කියලා මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන්නේ පව් කරන කාට ගල් ගහන්න නෙවෙයි කාලකන්ණියට ගල් ගහන්න නෙවෙයි කාලකන්ණියට පව් කරන පොඩි ටිකට ඔබ විඳවන්නේ බනනාහපු නිසා ඕක මකන්න පුළුවන් අවෝසි කරන්න පුළුවන් අකෝසි කරාට පස්සේ කරපු පව් වෙනුවට ඔබට උදාාර ශක්තියක් ලැබෙනවා ශාසනික අයිතිවාසිකමක් ලැබෙනවා ඒ නිසා පව් කෙරුවා කියලා අඬ අඬ ඉන්න නෙමෙයි බුදු කෙනෙක් පහළ වෙන්නේ විනෝඩ කලියුත් කරපන් ඒතකොට කරපු ටික ඉක්මවල මේක යනවා ගිය දවසට අර පව් වලට පටිසන්ධිය ගන්න වෙලාවක් නැති වෙනවා. අපායට ගෙනියන්න වෙලාවක් නැහැ. හැබැයි හැබැයි බුදුහාමුදුරු කියනවා අර ආශිබන්ද පුත්‍රයාට මම පව් කෙරුවා මම ඒකාන්තයෙන් අපායට යනවා කියන එක අදහන එක අනිවාර්යෙන් අපායට යනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ එහෙම නෑ. ඕක වෙනස් කරන්න පුළුවන්. සත්තු මෙරුණා. අපේ දීපං. අපේ දීපු දවසේ එයා දන්නවා බුදු බුදුහමරෝ දැක්ක මම බණ ඇහුවා. මම තවදුරටත් සතුම් මරන්නේ. මම දන්නවා ඒකේ අදිනව. දැන් මේ පැත්තට ආවා. කවදා හෝ ඒ અભේදා ශක්තිය වැඩි වෙච්ච ගමන් හොඳටම અભේදාන දෙන්න පුළුවන් සත්තු මරපේකට විතරයි. අනිත් කට්ටිය කරන්නේ තනි බොරුව. අශෝක රජුරවන්න විතරයි අච්චර කාලිංග යුද්ධයක් කරපු නිසා මේ මෙච්චර බුද්ධහන් වන්න නගා හිටවන්න පුළුවන්. ගැමුණු කුමාරයා මෙච්චර මිනි කපුවට පස්සේ තමයි ලංකාවේ බුද්ධඝමට දුට්ඨගාමී වුණාට පස්සේ තමයි ගාමිණී වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සතුම් මැරීමේදී සතෙක් පිටින දුක විඳින බව හරියටම දකින්නේ ලේ පිට කපන මිනිහා තමයි. එයාට හොඳට තේරෙනවා නොකප සිටීමේ වටිනාකම. එතකොට බුදුහාමුදුරුවෝ ඌ නාටක මිනිහ කරන්නේ වඩා සුදුස්සෙක් බාරපත් කරනවා. ඔබට තේරෙනවනේ මෛත්‍රී කියන එක. එතකොට මේ කපපු අයින් කරගෙන මෛත්‍රී වැඩිච දවසේ අහෝසි බාටපත් වෙනවා හැබැයි අනේ මං සතෙක් මරුවා අනේ මං සතෙක් මරුවා අනේ මං සතෙක් මරුවා කියලා අකුසල සමාදානය වුණොත් අනිවාර්යයෙන්ම අපායි අකුසල සමාදානය වුණොත් අනිවාර්යම අපාය. ඉතින් අපි පැයක් වාඩි වෙලා ඉඳලා සමාදම් වෙන්නේ මොනවද බලන්න. අනේ මට ඉඳගෙන ඉන්න පුළුවන් වුණා කියන සතුටද අඩු ගානේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැක් ගන්න පුළුවන් වුණා කියන සතියද එහෙම නැත්නම් හිත පිට ගියා රාගය ආවා ద్వේෂය ආවා මෝහය ආවා කියලා මේ නැවත නැවත සමාදම් වෙන එක නිසා නේද මේ අපිට කාලකන්නිකම කුලුවට වැදිලා තියෙන්නේ චිත්තානුපස්සනාව කරපු එක කරපු කෙනා කවදාකවත් තමන්ගේ වෙච්ච වැරදි නැවත කියන්න යන්නෙත් නැහැ. පාපොච්චාරණයක් කරන්න ඉඩ තියෙනවා. තමන්ට තමන් වරද්ද ගන්න වෙලාවේදී හිතනරක් වෙච්ච කෙනා නේ මට සමා වෙන්න. මම හිතින් හිතනරක් වුණා නම් කියලා සමාව ගන්න පුළුවන්. කවදාවත් වෙච්ච වැරදි ගැන ආය කතා කර කර ඉන්නේ සම්පප්පලාප. ඒ ඔක්කොම වැටෙන්නේ යහ වචන වලට නෙවෙයි. බුදුරජාණන් කියන්නේ දැන්වත් කට වහගෙන හිටපන්. ආය ආයෙත් මේවා කතා කරන්න පටන් ගත්තාම වෙන්නේ අකුසල සමාදානය. ඒකට අනිවාර්යයෙන්ම අපායට යනවා. ඒ වෙනුවට මේක මුවින් නොබෙනී ඉන්නවා කියලා වචනයක් තියෙනවානේ. මුවින් නොබෙනී ඉන්නවා කියනට බුදුහමෝ සඳහන් කරන්නේ නාභි වදති. අභිවදනේ නැති කරලා දාන. කී කිය යන්න එපා මට වැරදුනා මට වැරදුනායි කියලා මේ ලෝකේ වහලා දුක් සමා කරන්න පුළුවන් කෙනෙක් ලෝකයේ නැත්තේ. ඒ වෙනුවට සත්‍යවත් වෙනවා. නිසා රාගයේ දිගේ කල්පනා කරත් රාග චරිතය විිත රාග අවස්ථාවල් යාට තේරෙන්නේ රාග චරිතේ එනකොට රාග හිතේ එනකොට මෙනෙහි කළොත්. ද්වේෂ චරිතයක් කියලා හිතන්නේ. ද්වේෂය එනකොට මෙනෙහි කළොත් එයාට පිළි ද්වේෂය එන ප්‍රදේශයේ දවසෙන් 100 කොච්චරද විිත දෝෂ අවස්ථාවද වැඩි. මෝහය කියලා කියන්නේ බුදියාගෙන මිනිස්සේ තේරෙන්නේ නැති කෙනෙක්. එයාටත් බැලුවොත් තමන් ඒ ගතියට යන ප්‍රමාණය නිසා අවදි වෙලා ඉන්න පැය ගන්න නැත්තම් වැඩකට යොදන්න පුළුවන් පැය ගන්න ගත්තොත් සමෝහ වීත මොහොතිය බැලුවොත් හුඟ දෙනකොට තියෙන්නේ වාසිදායක තත්වයක්. නමුත් අපේ කතා විලාසය අපේ මේ භාෂා විලාසය මේ සෙනඟ එකතු වෙච්චාම කතා කරන්නෙම වල්පල් වැරදි. මොකද ඒකට විතරයි ආසාව තියෙන්නේ. අපිට කාගේ හරි කුණු කන්දලක් කැවිසුවේ නැත්තම් පත්තරේ නැත්තම් පත්තර කියවන්නේ අපි. කාගේ හරි ඔන්න පියෙක් ඇවිල්ලා තමන්ගේම දුව දූෂණය කරා. අම්මා පුත පුතත් එක්ක බුදියා ගත්ත අම්මද බෝල පත්‍රෙ දිගාන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඕකම තමයි කිව්ව කියන්නේ අර පව් කුණු හරපේ සමාදන් වෙන පිරිස ඒක කරපු මිනිහට වැඩි පව් කරගන්නවා පත්‍ර රොදින දුවට වෙන මොන හරි ලියවිලා ලියවෙන හරියක් ලියවෙන්න කුණු කන්දල් තමයි ඒක පත්‍රේ බැලුවේ නැත්නම් බත් වේලම කයින්ද බලුවා පත්‍රේ නම් නොබල ඉන්න බෑ. දැන් කට්ටිය ගෙදර ගියාට පස්සේ එකතු කරලා ඇති පත්‍රෙම ගියේ මම ගෙඩිකේ කියව ගන්න බැරි වෙච්ච ටික. ගිය ගමම තේ එකක් හදන වාරිලා කකුල් දෙක දිග ඇරගෙන ඉතින් පටන් ගන්නවා අර ඇරියස් එක අර පහුගිය කුණු කන්දල් ටික ඔළුවේ දා ගන්න. ප්‍රවෘත්ති නැත්තම් ප්‍රවෘත්ති මේ වට කියනවා නිවුස් රිවිව් එකක් හරි බලනවා. අනේ මම නැති ටිකේ මොනවා වෙලාද දන්නේ නැහැ. භූමිකම්පා කීයක් ඇවිල්ලාද දන්නේ නැහැ. ඩොලර් එක ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද දන්නේ නැහැ. දැන් මේ ඔක්කොම ආපහු ගන්න එපයි. ඒක නිසා මෙච්චර පිරිසුදු කරගත්ත හිත අපිට ආපහුදරයක් කක්ක කරගන්න ඒක විනාඩියක්වත් නැහැ. ඒ මොකද අපි මේක සමාදම් වෙන්න දන්නේ නැහැ. අපි මේක රැක ගන්න දන්නේ නැහැ. ඒ නිසා හිත ඇව්වොත් අපි සදෝසහිත මම නැවතත් ඒකට යන නිදර්ශනයක් විදිහට සදෝසහිත පවක් අපායක් යක්ෂයෙක් මාරේ කියලා කෙලේශයක් කියලා ඒ සම්භාරේ කෙලේශයක් වශයෙන් දෙන සදෝසහිත කොච්චරද අපිට තියෙන්නේ වීත දෝසහිත ගන්න නිවන කියලා ගන්න කෙලින්ම ඒකට පුත්‍රජනසේ කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ ද්වේෂ චරිතය මගේ ද්වේෂ තියෙන හිත් ටික මෙහෙමයි එක මෙනෙහි කරලා මට මෙච්චරක් තියෙනවා කියලා දන්නවනම් ඒක නැති විිත දෝෂ කියන්නේ බුදුහාමුදුරන් කියන නම. කෙලස් නැහැ. ඒතර කොච්චරලා නිවනේ ඉඳලා තියෙන්නේ? දන්නේත් නැහැ. ඒ මොකද නිවන රාගේ දනවන්නේ නිවන මාන්නේ දනවන්නේ නිවන මම ආයනේ දනවන්නේ නිසා කවදා හරි තේරුම් ගත්තොත් මේ දවසේ නිකන් සාමාන්‍ය කුස්සිය අම්මා කෙනෙක් කුස්සියේ හිටියයි කියලා කියන්නකෝ කොච්චරක් විිත රාග විිත දෝෂ විිත මොහ හිතෙලි පහනද එයා දන්නේ නැහැ. එයා දන්නේ රාග ద్వේෂ මොහ විතරයි. ඒ ටික මෙනෙහි කරන්නේ පොත් ලැබීමක් කරන්න බලන්න එතකොට වීත දෝෂ වීත මෝහ වීත රාගී හිතවිලි ඒ ටික සමාදන් වුණොත් ඒක ඉගෙන ගන්න අපි මේ වගේ තැන්වල තමයි. එහෙම නැත්නම් අපි නිතරම Tamanට දෙස් දෙමින් ගත කරනවා. එතකොට Tamanට තේරෙනවා මේවට තේරුම් අරගන්නාසුළු හිතක தત્ත්වේ තේරුම් අරගන්නාසුළු හිත දිහා බලන ගතියක් තියෙනවා. නැත්නම් හිතට යට වෙලා හිත මිරිකිලා සංකීර්ණ එහෙම නැත්නම් විකීත් අවස්ථාවල් තේරෙනකොට තමන්ට තේරෙනවා මේක මට ගොඩේන්න පුළුවන් එකක් නෙවෙයි බුදුහාමුදුරුව කියලා දුන්න ප්‍රතිපදාව අනුව ගියොත් විතරක් හරි පාර දිගේ ගියොත් විතරක් කොයි ඉපදිච්ච මේ ලෝකේ මිනිස්සෙකුටත් නිවන් දකින්න පුළුවන් තත්වයේ තියෙනවා හැබැයි එතන මෙතන පේන මේ නිවන දකින්න තියනට කවදාවත් ස්ථිර නිවනක් ලැබෙන්නේ නැහැ මේ දැනට මේ ගත කරන ජීවිතේම තියෙන නිවන. ඒවට කියනවා ක්ෂණ මාත්‍ර නිවන. එහෙම නැත්නම් තදංග නිබ්බුති කියන. ඒක දකින්න ඇති කෙනාට කවදාකවත් නිවනක් හම් වෙන්නේ නැහැ. ඒක හම් වෙන්නේ පොඩ පොඩ එතන මෙතන. ආහනේ ටික දකිමින් ඒක වැඩි වෙන, කෙලෙස් අඩු වෙන, මෙනෙහි කිරීම වැඩි කරන, යෝනිසෝමනසිකාඩ වැඩි කරන එක යන්තම් ගැම්ම කන්න පටන් ගත්තොත්, බලය අල්ලන්න පටන් ගත්තොත්, ජවය අල්ලන්න පටන් ගත්තොත් එහෙම වර්ධනය වෙන්න දෙන එකයි තියෙන්නේ. එතකොට මේ යෝගාවචරයට ප්‍රථම කොටම හම්බ වෙන්නේ සමාදන් වීම. මයි ළඟ දැනටමත් තියෙන ಗುಣ වර්ගයක් තියෙනවා. බුදුහාමුදුරු පෙන්වෙන්නේ නැත්නම් අපි දන්නේ නැති අන්නේ ಗುಣ ටික සමාදන් වෙන්නේ නැතුව කවදාකවත් ಗುಣ වර්ධනයක් ඉදිරියට යamak වෙන්නේ භාවනා යෝගාවචරයා සාමාන්‍යයෙන් ස්වයං විවේචනයි සතිය වැඩෙනකොටම යෝගාවචරයට නුරුස්නා ගතියක් පහළ වෙනවා ස්වයං විවේචනයක් පහළ වෙනවා. අනු විවේචනය කිරීමක් පහළ වෙනවා. ලෝකෙ වැඩ පිළිබඳව මේට වැඩි පිළිවෙලට කරන්න පුළුවන් ය කියන හැඟීමක් පහළ වෙනවා. ඒ නිසාම තමන් තන තමන්ට වෙනදාට වඩා තමන් ගැන විවේචන කරන ගතියක් පහළ වෙනවා. ඒ පහළ වීම නිසා ඒ යෝගාවචරය වෙනදාටත් වඩා සදාචාර සම්පන්න වෙන්න ඉඩ තියෙනවා හරි පැත්තෙන්. නමුත් ඒකේ නරක පැත්තක් තියෙනවා. පුංචි වැරද්දක් උඩ සමාව දෙන්නේ නැහැ. නමුත් මේ චිත්තානුපස්සනට පස්සේ තේිනවා භාවනා කරත් නොකරත් අපේ හිත වැඩියෙන් තියෙන්නේ විතරාග විිත දෝෂ විිතමෝ අවස්ථායක අඳුරගෙන සමාදන් වෙනවනම් එයාට ඒ සමාදන් වීම හරහා පමණක් තේරෙනවා manussත්ව ප්‍රතිලාභේ දුර්ලභයි. ක්ෂණ සම්පත්‍ය දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණේ දුර්ලභයි. සත්පුරුෂ සංසේවනේ දුර්ලභයි. ඒ ටිකට සමාදම් වෙන්නේ නැතුව මේ මෛත්‍රී බුදුහාමුදුරුව හම්බෙලා මෛත්‍රී බුදුරජාණන්සේ දේශනා කරන ධර්මයක් කාලා එකම ධර්ම මණ්ඩපෙදී සීල දෙනා මේක තේනිවන් දකිත්වා කියන සාදු කියලා තමයි පුරුද්ද තියෙන්නේ. මේ කැටේ පිටින් ඇවිල්ලා නිකන් අත්තල් පපරයට ඇවිල්ලා මේසෙකට සෙල්ලම් බඩුවක් දාලා යනවා වගේ නිවන දාලා ගිහිල්ලා tie හිත උදේ වෙනකොට මම ඉතින් ওই පින් දහම් කරගෙන දඹදිව ගිහිල්ලා ආපුවම වැඩේ හරි කියලා හිතාන ඉන්නවා. මේ තමන්ගේ චිත්තසංතානය බලන්න දන්නේ නැතිකම නිසා. මේක කිව්වත් මේක වැටහුණත් අපි වෙන අමනෙක් එක්ක කතා කරපු ගමන් භවනා නොකරන කෙනෙක් එක්ක කතා කරපු ගමන් මේ තේරම ආයශ්‍රයක් කියලා. මුදී කියන කින එහෙම කොහොමද වෙන්නේ? ඔය කට්ටිය දසපාරමිතා පුරලා දිනනවා. ත්‍රි හේතුක ප්‍රසන්දි දිනනවා. කවුරු හරි චෙක් කරලා බැලුවේ නැද්ද මේ මේ අන්තිම භවයේද කියලා නැත්තම් එහෙම නිවන් දකින්න බෑ. ඉතින් අර භවනා කරන හැම එකම වට්ටක. මේක පටන් ගන්නකොට ධම්මසන්දි ආම්තුරණ කිව්වලු. දැන් මේ 1960 ගණන් මේ බුද්ධ ශාසනය තියෙන කාලයක් නෙවෙයි. මහත්මයා මේ මුළු බූදලියම දාලා මේ වගේ තැනක් හදන්න හදන්නේ කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ කියලා. මේ හාමුදුර කෙනෙක් ඇවිල්ලා කියන්නේ මේ ගිහියට. ඉතින් මේ හාමුදුරුවෝ ධම්මනිදාතම්තු බැවි ගිහියෙක් වශයෙන් අවලු අවසර සොන්ත ඇයි එහෙම කියන්නේ නෑ පිස්සුද මහත්තයෝ මේ කාලේ දසපාරමිතා පිරිච්ච මිනිසු නෑනම මේ කාලේ මේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්ති කට්ටිය නෑනේ. කමටහන් දෙන්න තරම් ආර්යයන් වහන්සලත් නෑනේ. ඉතින් කොහොමද අපරාධ මහත්යගේ සල්ලි බූදලේ කියලා. ඊට පස්සේ වල සංස ඔබ වහන්සේ දසපාරමිතා පිළිලද? මන් දන්නේ නෑ කිව්වා. දැන් ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්තිද? මන් දන්නේ නෑ. ඔබ වහන්සේ භාවනා කරන මං කරලත් නෑ. ස්වාමීන් වහන්සේට පුළුවන් ද මන් දිහා බලලා මම දසපාරමිතා පෙරලා තියෙනවා කියලා බලලා කියන්න පුළුවන්ද කියලා අවුල. අනේ මට එහෙම හැකියාවක් නැහැ කිව්වා. පුළුවන් මට මේ ත්‍රිේතුක ප්‍රතිසන්දි තියෙනවද කියලා බලන්න. පුළුවන් මට මේ වැඩේ කරන්න පුළුවන් කියලා බලන්න නැතුව. ඒකත් එහෙනම් මං කියන එකක් ස්වාමීන් වහන්සේ. ওই පුටුව මට දීලා ඔබ වහන්සේ එළ දැන් මට වඳින්නේ කිව්වලු. ඔබ වහන්සේ වගේ අමනියෝ නිසා තමයි කිව්වලු මේ කරන දෙයක්වත් කරන්න බැරි. අන්න එහෙම බුද්ධ ශාසනයක් අද ලංකාවේ තියෙන්නේ. අපිට කතා කරන හැම කෙනෙක්ම කවදාකවත් භාවනාවක් කරන්නේ නැතුව සතිය පිහිටවන්නේ නැතුව අත්දකින්න නැතුව සතිය කියන්නේ මොකද්ද කියලා. අනුන්ගේ සීනි කරන්න හදනවා. අනුන්ගේ ගන්තබා බිස්නස් කරන්න හදනවා. කරලා බලන්න. කරලා බලන ගමන් අනික් අමනයන්ට අහුම්කම් දෙන්න එපා. මේක භයානක දෙයක්. ඒ තරම්ම මේක වඩ වෙලා තියෙන්නේ පටලවා ගත්ත කට්ටියගේ. ඒක නිසා එකක් උපයන්න ඕනේ දෙක අරසා කරන්න. අතන මෙතන කියා විදින්න යන්න එපා. ඒකෙන් කිසි වගතුවක් වෙන්නේ නැහැ. මේ වෙනුවට බලන්න මට පහළ වෙන හිතුවල 100ට කීයක් සරාගේ හිතවිලිද? 100ට කීයක් දෝෂ හිතවිලිද? 100ට කීයක් සමෝහ හිතවිලිද? අනැති හරිය දාගන්න නිවන කියන. ඒවා වීත රාග, වීත දෝෂ, වීත මොහ. ඉතින් එහෙම හිතවිලි ටික සමාදන් වෙලා ඉන්නවනම් අපිට මේ අර වගේ නරක චරිතසහතික දෙන කට්ටිය අයින් කරපු ගමන් අපිට තියෙනවා සුද්ධ අතවාසියක්. manussාත්ව ප්‍රතිලාභේ. ඒක දකින්න බෑ මේ කේන්දරේ බලලා හෝ එහෙම නැත්තම් වෙන කාගේරි අදහස් බලලා බෑ. තමන් මේ තමන්ගේ චිත්තසංතානයේ දිහා බලලා චිත්ති චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා මේකට බොහෝම සම්පජඤ්ඤයක් අවශ්‍යයි. මේ මට්ටමට එනකන් මේ චිත්තේ චිත්තානුපස්සී මට්ටමට එනකන් බුදුජානනාංශයේ සූත්‍රයක දේශනා කරලා තියෙන දෙයක් හරි අමාරු තේරුම් ගන්න. මේ ව්‍යාකරණේ තේරෙන්නේ මොනම දෙයකින් භාෂාවේ මොකක්වත් නැහැ. ඒ තමන් අත්දකපු ටික තියෙනවා නම් මේ බුදුහාමුදුරෝ දේශනා කරන දේ අර්ථය වැටෙන්න පටන් ගන්නවා. ඒත් මේ PhD කාරණේගේ විශ්වවිද්‍යාල කාරණේගේ ප්‍රොෆෙසර්ස්ලාගේ කතා නෙවෙයි. භාවනා කරපු ටික. ඊට පස්සේ අපි අද මාතෘකා කරපු එකට ගියොත් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. බුදුජානනාංශයේ ඉස්සල්ලාම හාපුරාවට දෙන්නේ නීවරණ ටික. දැන් නීවරණට නමක් දාලා තිනවා නීවරණ ධම්ම. නීවරණ කියන්නේ අධර්ම නෙවෙයි. නීවරණ ධර්ම කියලා තමයි උගන්වන්නේ. ඒක නිසා යෝගාවචරය ධම්මානුපස්සනාවට ගියාට පස්සේ එයාට යම් වෙලාවක මගේ හිත සරාගී බවට පත් වුණා නම් කාමච්ඡන්දට යට වුණා නම් සන්තං වා අජ්ජත්තං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමන්ගේ හිත මොනම ආසාවක් නිසා අතීතයට ගියා නම් අනාගතයට ගියා නම් අර යමයා ගැන හිතනනම් අතර මෙතන හිතනනම් එයා තේරුම් ගන්නවා මට තියෙන්නේ කාමච්ඡන්දය. කාමය නැත්තම් ඒක පිළිබඳ කිසිම ලැජ්ජාවක්වත් නරකක් නෙවෙයි. මට දැන් කාමච්ඡන්දේ මගේ හිතේ දැන් අස්පනා පිට උණු උණුවේ තියෙනවා කියලා දැනගන්නවා නම් ඒ කාමච්ඡන්දේ තියෙන සියලු කෙලෙස් ගති නැති වෙලා ඒක ධර්මයක් පාටපත් වෙනවා. කාමච්ඡන්දේ අස්පනා අපිට තියෙන වෙලාවේ මට තියෙන කාමච්ඡන්දේ බව දන්නවනම් තවදුරටත් ඒ කාමච්ඡන්දෙට බෑ මගේ හිත වශී කරගන්න. මම කාමච්ඡන්දේ වශී කරගෙන ඉවරයි. ඒ නිසා කාමච්ඡිතෙට මුණ දෙන්නේ અભීතව මෙතෙක් ගෙනාවු ධර්ම ඔක්කොම ඇතුව දැන් මේ ඉන්නේ කාමච්ඡන්දේ බව දන්නවා. ඒතර කාමච්ඡන්දේ මත් වෙනෝ මොනම දෙයක්වත් කරන්න බෑ. එදාට කියන්නේ නීවර ධර්ම කාමච්ඡන්දේ පිළිබඳ ලැජ්ජාවක්වත් බයක්වත් මොනක්වත් නෙවෙයි ආපු වෙලාවේ හඳුනා ගන්න. ඒ වාගේ මෙතනදී අර චිත්තානුපස්සන කොටසදී සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරලා මේ සාරිපුත්තු සාන්ති ඉදිරිපත් කරන කාරණාව දෙනවා අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නැත්නම් නැති බව දන්නවා කොහොමද අල්ලන්නේ මට දැන් කාමච්ඡන්දේ නැති බව අපි දන්නේ කොහොමද? මොකද අපි තියෙනකොට කාමච්ඡන්දේ අඳුරනවා නැති එක අල්ලන්න අපේ හිතේ උපමානයක් නැහැ. අපි අහසේ තරු තියෙනකොට අපි දන්නවා. තරු දෙකක් මැද තියෙන හිස්තන අපිට අල්ලන්න ක්‍රමයක් තියෙනවා. ඒක අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. අපේ හිතට ගෝචර වෙන්නේ අත්ති කියන පැත්ත විතරයි. නැත්ති පැත්ත අල්ලන්න බෑ. එහෙමනම් එක උපක්‍රමයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තේරුම් ගන්නව නම් මට දැන් කාමච්ඡන්දේ තියෙනවා ලේ පිට මට දැන් කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගත්තා. ඒක ලොකු භාවනාවක්. ධම්මානුපස්සනාව. යම් වෙලාවක මට දැනගන්න ඕන නම් මගේ හිතේ දැන් කාමච්ඡන්දේ නැහැයි කියලා ඒක දැනගන්න ලකුණක් නැහැනේ, නිමිත්තක් නැහැනේ, අරමුණක් නැහැනේ. හැබැයි ද්වේෂයේ තියෙන හැම වෙලාවෙම කාමච්ඡන්දේ නැති බවට ලකුණක් තියෙනවා. පොඩ්ඩක් ද්වේෂේ පොඩ්ඩක් දාගන්න ඉවරයි. ওই ද්වේෂය ඔක්කොම අයින් කරන්න එපා. පොඩි මඩිසලයක දාලා ගිහිල්ල ගහගෙන ඉන්න හදිසියක් වෙච්ච වෙනකොට කාමච්ඡන්දේ නැහැ කියලා දැනගන්න නම් ද්වේෂය තියෙන කිසිම වෙලාවක කාමච්ඡන්දේ නැහැ. ජීන්සන් ද්වේෂය පැමිණීම කියලා කියන්නේ කාමච්ඡන්දේ පහවීම 100ට 100ක්ම පහවීමක්. උපදිනා වූ කාමච්ඡන්දය නැති අවස්ථාවක් තියෙන එක අපිට ගෝචර වෙන්නේ ගෝචර වෙනකොට වෙන්න තියෙන උපක්‍රමය තමයි එක්ක මෝහේ තියෙන්න ඕන එක්ක ද්වේෂේ තියෙන. ඒකට කාමච්ඡන්දේ නැහැ. එතකොට මේ මෝහේ ඇවිල්ලා ද්වේෂය ඇවිල්ලා කාමච්ඡන්දේ අයින් කරපුවාම කාමච්ඡන්දේ 100%ක්ම නැහැ. ඇත්තෙම නැහැ. එතකොට තියෙනවා මේ තිබිච්ච කාමච්ඡන්ද උන ගෙවිලා යනවා තේරෙනවා. තිබුණ කාමච්ඡන්ද ගෙවෙන්නේ මොකද? ද්වේෂය එනවා හිතට. ද්වේෂය හිතට එනකොට කාමච්ඡන්ද යනවා. නමුත් අපි කවදාකවත් ද්වේෂය පැමිණීම කාමච්ඡන්දයාගේ අභාවය බව නැති බව එහෙම ආනිසංසයක් තියෙන බව කවදාවත් දැකලා නැහැ. එකෙක් කුසල දායකට ගහන ක්‍රමයක් මේකේ තියෙනවා. කාමච්ඡන්දේ නැති බව දකින්න ඕන නම් මතක තියාගන්න ද්වේෂය තියෙනකොට කාමච්ඡන්දේ නැහැ. මෝහය තියෙනකොට කාමච්ඡන්දේ නැහැ. ඒ නිසා ඒකේ හොඳ පැත්තක් තියෙනවා. තියෙන යකා දන්නවා. එතකොට අපි හිතමු කාමච්ඡන්දේ තියෙන බව දන්නවනම් අපිට සතුට වෙන්න නම් මගේ හිතේ ද්වේෂය නෑ මගේ හිතේ මොහේ නෑ කාමච්ඡන්දේ තියෙනවා තියෙන බව දන්නවා හැබැයි කාමච්ඡන්දේ තියෙනවා දන්නේ නැත්නම් මොහේ තියෙනවා එතකොට කෙලෙස් ගොඩක් ඒ නිසා තියෙන තියෙන කෙලෙසේ නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන මේ මතුවෙච්ච කෙලෙසේ මතුවෙච්ච කෙලෙස් වශයෙන් දන්න ගතිය එනකොට ඒ කෙලෙසේ බල බිඳෙන අතර අනික් කෙලෙස් පහම නැති බව දන්නකම නැත්නම් නීවරණ එකක් තියෙනවා කියලා දන්නවයි කියලා කියන අනික් හතරම මෙතන නැහැයි කියලා දන්න බව ඒ යෝගාවචරයට තියෙන ලොකුම ලාභයක් පොත් ලැබීමෙන් ලැබෙන ලාභය හැබැයි ඒක හරියටම දැනගන්න ඕනේ මට දැන් තියෙන ආසාව කාමච්ඡන්ද ඒ කාමච්ඡන්දේ තියෙන නිසා මෙතන ද්වේෂයට ඉන්න ඉඩක් නැහැ කාමච්ඡන්ද තියෙනවා නිදිමත එන්නේ නැහැ කාමච්ඡන්දේ දැන් තියෙන තරමට අතීත අනාගතේ හිත යන්නේ නැහැ. නිසකව දැනගන්නවා මේ කාමච්ඡන්දේ කියලා. ඒතර කාමච්ඡන්දේ දැන ගැනීම නිසා නීවරණ පහ ප්‍රතික්ෂේප වෙනවා. නීවරණ පහෙන්ම අයින් වෙනවා හිත. ඊට පස්සේ ද්වේෂය එනකොට මේ තියෙන ද්වේෂේ බව දන්නවනම් ඒ හිතේ මේ තියෙන නීවරණේ දැන ගැනීම හරහා නිවන පහම ප්‍රහාණය වෙන බව යෝගාවචරයට වැටහෙන්න ඒ නීවරණ මෙනෙහි කරමින් ඉදිරියට යනකොට ඒක වැටෙන්න සෑහෙන කාලයක් යනවා. මොකද අපේ හිත දන්නේ කක්ක පැත්ත විතරයි. අසුචි පැත්ත විතරයි. කෙලස් පැත්ත විතරයි. මාර්ගපාක්ෂික පැත්ත විතරයි. හරි පැත්ත තේරුම් ගන්න ගොඩක් කල් යනවා. එනිසා ඒක දිගට කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා මේ හිතේ නීවරණ නැති తত্ত্বයක් ටික වේලාවක් පවතිනකොට ඒ ಯೋಗಾවචරයට ඒ දැනෙන දැනීම බුදුහාමුදුරුවෝ ධර්මයට තියෙන සම්පූර්ණ ගෞරවයත් එක්කමයි එන්නේ. ධර්ම ගෞරවයත් එක්කමයි එන්නේ සංඝ ගෞරවයත් එක්කමයි එන්නේ සීලය පිළිබඳ ගෞරවයත් එක්කමයි එන්නේ අනේ මෙවැනි ක්‍රමයක් මෙවැනි උපක්‍රමයක් අපිට කවුද කියලා දෙන්නේ කියලා බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයත් එක්ක එන්නේ ඒක නිසා දිගින් දිගට දිගින් දිගට මතුවෙන මතුවෙන නීවරණය දැන ගැනීමෙන් දන්න එක නිසා නොදන්න හතරක් මෙතන නැති බව අපට අන්වය ක්‍රමයට ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කෙන් දැනගන්න. තව මේක මේ පැත්තට දාන්න පුළුවන් ඉස්සරහට අපි යනවා නිවර්ණ පබ්බේ වුණාට පස්සේ කන්ද පබ්බ ආයතන පබ්බවල ආයතන වශයෙන් ගලනද අපි යම් වෙලාවක ඇහෙන් ඊටාම මනනන්දනීය රූපයක් බලන ඉන්නවා. මට රාගෙ මතුවෙනවා. එහෙම නැත්නම් ද්වේෂෙ මතුවෙනවා. ඇත්ත. ඒකෙන් ද්වේෂෙම නමුත් ඒ වෙලාවේ කනෙන් කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒ වෙලාවේ නාසයෙන් කිසිම කෙලෙසයක් උපදින්නේ නැහැ. ඒ වෙලාවේ දිවෙන් කිසිම කෙලෙසක් උපදින්නේ නැහැ. කයෙන් මනසෙන් මොකද මගේ හිතේ තියෙන රාගේ ඇහි. මේක දන්නවනම් කෙලස් උපදිනවා උපදින්නේ මගේ ඇහි කියලා. ඒ යෝගාවචරයා රාගය ඇහෙන් උපදින රාගය දුරවන් කරන වැඩපිළිවෙලක තමයි ඉන්නේ. එයා දන්නවා දැන් හොරා ගෙටේ ඉන්නේ මෙන්න මේ පාර කියලා. ඒක දන්නවනම් අනික් දොරවල් හතරම අරසයි. ඒක නිසා කෙලස් උපදින තැන දැන ගැනීම කියන කෙනේ නිහිනකමක්වත් නෝන්ජල්කමක්වත් බයආදු ගතියක්වත් නෙවෙයි තාමත්ම දක්ෂ ගතියක්. ඒ නිසා මට දැන් කෙලස් පහළ වෙන්නේ ඇහෙන් බව දන්නවනම් බුදුහාමුදුරු ඉස්සරහා ඉන්නවා. ධර්මයේ ඉස්සරහා ඉන්නවා වගේ මොකද ඇහෙන් කෙලස් පහළ වෙන බව දන්නා තාක්කල් අනිකුත් පහෙන් ඉන්ද්‍රිය පහෙන්ම කෙලස් පහළ වෙන්න බෑ. ඒක බුදුචාන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. ඒ වාගේ බුදුරජාණන්සේ ওই මාළුන්ගේ පුත්‍ය වගේ සූත්‍රවල හරීම ලස්සනට වෙන් කරලා පෙන්නනවා. අපිට කෙලෙස් පහළ වෙන්නේ අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා අතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ගිහිල්ලා කියලා. අපි හිතාන හිටියට අතීතයට යෑම නිසා හෝ අනාගතයට යෑම නිසා හෝ අතන මෙතන යෑම නිසා හෝ අරයමයා ගැන ගියාට කෙලෙස් පහළ වෙන්නේ මේ මොහොතෙමයි. අතීතය ගැන හිතුවට කෙලස් පහළ වෙන්නේ වර්තමාන. අනාගතය ගැන හිතුවට කෙලස් පහළ වෙන්නේ වර්තමාන. අතන හිතුවට කෙලස් පහළන්නේ මෙතන. අරයමයා ගැන හිතුවට කෙලස් පහළන්නේ මයිලඟ. මෙන්න මේක පෙන්වන්න බුදුරජාන් වහන්සේ මේ ආයතන පබ්බ කන්ද පබ්බයි වලට උදව් විවසේ කියනවා. යං කිංචි චක්කු විඤ්ඤේ රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සති නපස්සයන්ති. සම්තිතේ මාළුන් කිපුත්ත චන්දංවා ප්‍රේමංවා රාගංවා මහලුක පුතේ හිතපන් යම් රූපයක් තියෙනවා ඇහෙන් දකින්න එකක් ඔබ කවදාකවත් දැකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නෙත් නැහැ අපිට. මත්තර පේන්නෙත් නැහැ. එහෙම ඇහෙන් දැකිය යුතු රූප වලින් ඔබට රාගයක්වත් ප්‍රේමයක්වත් කෙලෙසයක්වත් උපදිනවද කියලා. දැකලත් නැහැ, දකින්නෙත් නැහැ, බලමිනුත් නැහැ, බල පෙනෙන්නෙත් නැත්තම් එහෙම දෙකින් කෙලස් නැහැ. ඉතින් මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ එකෙන් උපමානයක් කරන් කියනවා මේ ලෝකෙ කොච්චර වස්තු තිබුණත් කෙලෙස් උපදින්නේ පේන්නේ උපදිනවා උපදින්නේ මේ පේච්ච පෙනිච්ච වස්තුවෙන් පමණයි. ලෝකෙ වස්තු තියෙනවා කෙල කෝටි ගාණක්. උපදින්නේ දැන් අපි gedara ගෙනත් තියාගෙන ඉන්නෝනේ අපි ආස කරන ටික ඕකෙන් විතරයි කෙලෙස් උපදින්නේ අර gedara කඩේ තිබුණ එක මගේ කියාගෙන gedara ගෙනල්ලා මේකත් එක්ක දකින දකින වාරි තමයි උපදින උපදින කෙලෙසයක් උපදින්නේ ලෝකේ ශබ්ද කොච්චර තිබුණා මේ වර්තමාන මොහොතේ ඇහෙන ශබ්දෙන් තමයි උපදින කෙලෙසක් උපදින්නේ. ලෝකේ ගඳ જાති කොච්චර තිබුණා වර්තමාන විඳින ගඳෙන් විතරයි කෙලෙස උපදින්නේ. විඳිනවා නා. ලෝකේ කොච්චර රස જાති තිබුණත් මේ වෙලාවේ දිවේ තියෙන රසයෙන් විතරයි කෙලෙස උපදිනවා උපදින්නේ. ලෝකෙ කොච්චර සුවාසන යාන වාහන කොට්ටමෙන්ට දිනුවත් උපදිනවා නම් කියලා සුපදින්නේ මේ අපේ හිත කය හැප්පිලා තියෙන මේ ස්පර්ශයෙන් විතරයි. මේ ධර්මයෙන් විතරයි. ඊට පස්සේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කිනුට යම් රූපයකට නම් හිත නතු වෙලා තියෙන. යා සද්දට නතු වෙන්නේ නැහැ, ගන්ධට නතු වෙන්නේ නැහැ, රසට නතු වෙන්නේ අර නතු වෙච්චි රූපය මම දැන් රූප බලමිනු කෙලෙස් උපදින කියලා දන්නවනම් ඒ දැනීම මහ දැනුමතරත් වැඩි එහෙම නැත්නම් අර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරන පුරোহিত බමුණෙකුටත් වැඩි බුදුහාමුදුරන්ටත් වැඩි වැඩි හැබැයි ඒක බුදුහාමුදුරන් අපිට ගෙනත් දෙන්න බෑ. එනිසා රූප බලන වෙලාවේ රූප බලන බව දන්නවනම් සද්ධාහන වෙලාවේ සද්ධාහන බව දන්නවනම් ගන්ධ රස පහසක් විඳින වෙලාවේදී මතක තියාගන්න රූප බලන වෙලාවේ සද්දෙන් කෙලෙස් උපදින්නේ නැහැ. ගන්ධෙන් කෙලෙස් උපදින්නේ රසෙන් කෙලෙස් උපදින්නේ ස්පර්ශයෙන් කෙලෙස් උපදින්නේ උපදින්නේ මේකෙන් විතරයි ඒක මම දන්නවා හරියට දොරවල් හයක් තියෙනවා හොරු වෙනවා මේ හොරෙන් මේ දොට්ටුවෙන් තමයි හොරා ඉන්නේ මම මේක දන්නවා ආන්නේ විදිහට Tamanට මේ තියෙන ආයතන හයෙන් උපදින කෙලෙස් උපදින ආයතන එකයි එක වෙලාවකදී අන්න ඒක දන්න කෙනා ධම්මානුපස්සනාවකදී සිටින සතිපට්ඨානේ බොහෝම ඉහළ මට්ටමේ කෙනෙක්. නමුත් අපි කෙලෙස් උපදින්නේ ඇහි කියලා දැනගත්තම අපිට ලැජ්ජාවක් පහළ වෙනවා. පශ්චාත්තාපයක් පහළ වෙනවා. අයියෝ මයි උපදිනවා කෙලෙස්. නමුත් මේ වෙලාව විතරයි උපදින කෙලෙස්යේ ద్వාරයේ සහිතව ප්‍රමාණ සහිතව වැටහෙන අවස්ථාව මේ කවුරුත් කියපේ ගන්න නෙවෙයි. අස්පනා අපිට Taman තේරෙන දෙයි. දක්ෂයා හිතන්නේ මොකද්ද? ආ මගේ ඇහෙන් තමයි කෙලෙස් පහළ වෙන්නේ. මේ ඇහෙන් කෙලෙස් පහළ වෙන්න නිසා මට කනේ, නාසයේ, දිවේ, කයේ, හිතේ ඒ ඔක්කොම නිවන් දැකලා. ඒ වයින් කිසිම කෙලෙසයක් නැහැ. නිසා මේ එක තැනක කෙලෙස් තියෙනවා අනික හතරෙම කෙලෙස් නැහැ. පහෙම කෙලෙස් නැහැ. කියලා ඒ නැති තැන සරාගං හිතට සාපේක්ෂව විතරාගේ තේරුම් ගන්නවා වගේ. කාමච්ඡන්දයට සාපේක්ෂව කාමච්ඡන්දේ නැති තැන තේරුම් ගන්නවා වගේ මෙතන තියෙන මේ සාපේක්ෂතාවය එහෙම නැත්නම් එකවරකට එකයි කෙරෙන්න පුළුවන් කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ හෙලි කරාට පස්සේ ඒ කෙරෙන ටික දන්නවනම් මුළු මානවයාගේම හිත කියවන්න පුළුවන් ඒ තමන්ගේ අත්දැකීම. කොයි කෙනාටත් මෙතෙන් ගියොත් මේක තමයි වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් හිතට ඇහැට ලස්සන රූපයක් දැකලා මම රූපේ බල බල ඉන්නවා මට ආශාව පහළලා තියෙනවා තරහ පහළලා තියෙන ඒ වෙලාවේ දන්නවනම් ඇහි හිත පිහිටවන්න පුළුවන් කියලා එයාට පුදුමාකාර චක්ෂුෂයක් පහළ වෙන යාට තියෙනවා මේම ගිය නැහැ නැතුව වෙන කෙනෙක්ගේ ඇහැතිබ්බත් ওই කෙලෙසි ඔහොමම තමයි. අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියලා. ඒ පහළ වෙන අන්වය ඥාන ණය විපස්සනාව හරියටම ලේපිට ඇල්ලුවොත් අල්ලන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒ හේතු ධර්ම පහළුරොත් මේ ඵලය අර වෙන ඵලයක් පහළ වෙන්න බෑ. මටත් එකයි අල්ලපු ගෙදර මනසත් එකයි හතුරටත් එකයි මිතුරටත් එකයි. නමුත් අපිට අනුන් ගැන හිතන්න වෙන්නේ අරයට මෙහෙම වෙයි මෙයාට මෙහෙම වෙයි කියලා රූපයක් බලන වෙලාවේදී රූපේ බලන බව දකින්නෙත් නෑ අපි දැක්කත් ඒක අකුසලයක් කියලා හිතනවා. එහෙම කෙනෙකුට කවදාකවත් ඒ කියන්නේ ධර්මානුපස්සනාවක් කරන්න වෙන්නේ. හොඳම උදර්ශනේ නිදර්ශනේ මේකට ලේසියෙන් ගලපන්න පුළුවන් වෙන්නේ අපි හිතමු සක්මන් භාවනාව කරනවා සක්මනේ කොහොම හරි දඟලලා දඟලලා වම තියනට වම දකුණ තියනට දකුණ කියලා සතියක් ඇති කරගෙන විශ්වාසයක් ඇතුව සක්ම කරගෙන යනවා. අපි හිතමු කෙලවරට ගියා. දැන් කෙලවර හැරෙන තැනේදී පොඩි හෙලෙත් ආඩුවක් එනවනේ. මොකද අර ගැම්ම කැඩෙනවනේ. කැඩිච්චාම රූපෙට හිත යන තැනින්ට වැඩි. සද්දෙකට හිත යන තැනින්ට වැඩි. කයේ මේ පතුලෙන් වෙන තැන් වලට හිත යන තියෙන වැඩි. ඉතින් ඒ නිසා යෝගාවචරයට අරගෙන ගිය සතිය හැරෙනකොට තියාගෙන ඉන්න අමාරුයි. එක්කෝ හිත රූප දකින්න එක්කෝ සද්ධාහනවා එහෙම නැත්නම් අතන මෙතන හුලං වදිනවා හරි මේ වැටහෙනවා. ඒක නිසා ඉරියව්ව ඉරියාපතය කියලා මේකට කියන්නේ ඉරියාපත සංදිස්ථානකටපත් වෙනවා අභියෝගයකට ලක් වෙනවා. එක දිගට ගමනක් යන එක නයි පාර වෙනයි. ඊළ හැරෙන්න යනකොට ඒක අභියෝගයක්. මේක ඉරියා කෙලින් යන ගමනේ දැන් හැරෙනවා. අය හැරෙන වෙලාවේ හිතවිලි එන තියෙන ඉඩ වැඩි, රූප බලන තියෙන ඉඩ වැඩි, ශබ්ද ඇහෙන තියෙන ඉඩ වැඩි, අතන මෙතෙන්ට හිත යන ඉඩ වැඩි. දැන් අපි හිතමු මම එහෙම යනවා. ගිහිල්ලා හැරෙන වෙලාවේදී මම දැක්කා වෙන කොහක්වත් නැති නිස්සන්න වනේ පමනක් ඉන්න ලස්සන සමනලේ. ලස්සන කුරුල්ලේ. නැත්නම් ලස්සන මලක්. ඉතින් දැක්ක ගමන් අපේ හිත ඒ අර දක්මන් කිරිල්ලක්වත් වම දකුණක්වත් මොකක්වත් නැතුව කෙලින්ම ඒ රූපෙට ඇදිලා යනවනේ. ඉතින් අපි හිතමු දැන් මේ යෝගාවචරය හොඳට චිත්තානුපස්සනාව කරලා ධම්මානුපස්සනාවට සාදරව එයා දැන් පයේ කාය පස්සද්ධියේ තිබිච්ච හිත නැත්නම් කාය විඥාණය ඇහි සෝත ප්‍රසාදයට පැනලා දැන් මේ සෝත විඥානේ බාටපත් උනා කියන එකට පොඩි ඉඟියක් ගන්නවා. මගේ හිත තියෙන්න තිබුණේ පයි නැත්නම් කයේ කයේ සංවේදිකම්. ඒක තමයි සක්මන කියන්නේ. නමුත් මටත් නොකිය පැදුරටත් හොරා හිත ගියා ඇහැට එහෙම නැත්නම් අපි කියනවා චක්කු ප්‍රසාදයට දැන් ඒ වෙනුවට චක්කු ප්‍රසාද චක්කු විඥානය පහළ වෙලා. ඒකට ගොදුරුනේ ලස්සන කුරුල්ලෙක්, ලස්සන මලක්. ලස්සන සමනලී. ඒ කෙනාට අල්ලා ගන්න පුළුවන් වුණොත් මේ මේ ට්‍රක් එකේ ගිය විඥාණය දැන් ට්‍රක් එක මාරු කරලා දකුණ දැනට ඇවිල්ලා තියෙනවා. විඳින දැන ඉඳලා දකුණ දැනට ඇවිල්ලා. ඒක එකම ටෙලිවිෂන් එකේ එක පාරට channel එක මාරු වෙලා. කාය ප්‍රසාදේ ඉඳලා චක්කු ප්‍රසාදයට පැනනවා. කාය විඥානේ ඉඳලා චක්කු විඥාණයට පැනනා කියලා අල්ලා ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය දන්නවනම් මේ සතාගේ අංග ප්‍රත්‍යංග බලන්න බලන්න ව්‍යංජන අනුව්‍යංජන බලන්න බලන්න නූපන්න කුසල් රාශියක් පහළ වෙනවා. ඒ වෙනුවට හිත ගන්න පුළුවන් නම් කාය ප්‍රසාදයට උපදින්න තියෙන විශාල කෙලෙස් රාශිය වෙනුවට අර දන්න මූල කර්මස්ථානයේ හිත ගැනීම නිසා නූපන්න අකුසල් නොහිපතවා ගත කරන්න පුළුවන්. ඒක ගැන ඒ වගේ මේ හරි පිටේ ඉඳද්දී නూరుට හිත ගිහිල්ලා ඒකේ කෙලෙස් උපදින වෙලාවක අහරසා කළ යුතු ආකාරය පිළිබඳව සරුවචනංසේ සඳහන් කරන චක්කුණා රූපන් දිස්වා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං හැට රූපයක් දැකලා මනාපමනාප පහළ වෙන. දැන් මෙතන මනාපේ පහළ වෙලා. ඒ පහළ වීම නිසා මනාපමනාප නැති කෙලෙස් නැති පයේ හිත නෑ දැන්. හිත ගිහිලා රූපෙට. ඒකෙදී යම් ආකාරයකට ඒ රූපේ කෙලෙස් නැති තැන තිබුණ හිත කෙලෙස් උපදවන රූපයට ගියාට පස්සේ එතන යත්වාදි කරන මේතං අසංහුතං විරන්තං uppajjati papaka akusala dhamma tattva sangraya apajjati ඒ රූපයේ ව්‍යංජන අනුව්‍යංජන බලමින් අංග ප්‍රත්‍යංග බලමින් රස විඳිනට ගියොත් නූපන්න කුසල් රාශියක් විතර පහළ වෙන්න පුළුවන් බව දැනගෙන මෙතනදී දැන් හිත යන්නේ කියලාත් නෙවෙයි. මේ යෝගාවචරයට පුළුවන් නම් මේ ඇහි තියෙන හිත දැන් ආයෙත් ගෙනලා කකුලේ තියන්න නැත්නම් රූප බලන හිත සක්මනට ගණ්ඩ උපදින තියෙන කෙලෙස් රාශියක් නොඋපදව අපව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මෙතන පාලන ශක්තියක් තියෙනවද? අපිට අපි ස්වච්ඡන්ද ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් හිත යන්නේ අපිට අවස්ථාවක් නොදී නම් අපව ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය සම්පූර්ණ විරුද්ධ මාතෘකාවක්. හොඳට භවනා කරපු එකනට ඒ හිතේ රූප බල බල ඉන්න ගමන්ම තේරෙනවා මොකක් හරි පටලවිලා තියෙනවා කියලා. මම ඉඳ තිබුණේ පයේ. සක්මනේ නමුත් දැන් රූපේ බල බල ඉන්නවයි කියලා ඒ අසතිය නියම මාර්ගේ නැති බව දැනෙන්න පටන් ගන්නවා. ඒක ඇහැට දැනෙනව නෙවෙයි, කනට දැනෙනව නෙවෙයි, නාසයට නෙවෙයි, දිවට නෙවෙයි, කයට නෙවෙයි, හිතට නෙවෙයි. එහා ගිය ඉන්ද්‍රියෙකුට තේරෙනවා something wrong somewhere. මං ඉන්නේ නුහුරු තැනක කියලා. අන්න ඒක දැනුණට පස්සේ ආපහු ගන්න පුළුවන් වුණොත් পায়ට ඒ යෝගාවචරයා දකින දකින රූපේ අභිරමණය කරමින් වර්ණ සටහන් ගනිමින් ෆොටෝ ගනිමින් ලොකු කරමින් ඉන්නවට වඩා තේරුම් ගන්න මේ හැම එකකින්ම නික්ලේශී මනස කෙලසන්න පුළුවන් මට තියෙන අපව ගෙනන නික්ලේශී මනසට දාන්න නිසා දකින රූපේ පිළිබඳ අභිරමණයක්වත් අජෝසනයක්වත් අභිවන්දනයක්වත් කරන්නේ නැහැ බැස ගන්න යන්නෙත් නැහැ ආඩම්බර වෙන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ එයා දන්නේ තුනින්ම රූපය කෙලස් වගුරුණ තැනක් වෙනවා අපව Tamange අර පුරුදු වම දකුණට හිත ගන්න පුළුවන් වෙනවා. ගත්ත දවසේ තේරෙනවා මේ රූපය දිහා මේ විදිහට කටයුතු කරන්න ගියොත් දකින් දකින්න රූපෙන් කෙලෙස් උපදිනවයි කියලා. රූපෙට හිත ගිහිල්ලා මම දැන් බලමින් ඉන්නේ කියලා දැනගන්නකොටම දක්ෂකම නිසා යෝගාවචරයට ඒ රූපෙ දිහා බලන්න පුළුවන් අබිරමණය නොකර අජෝසනය නොකර අභිවදනය නොකර රූපේ රූපෙම තමයි හැබැයි ඔගෙන ආඩම්බර වෙන්නත් එපා. ඔක දැක්කයි කියලා නම්බ වෙන්නත් එපා. කතා කරන්නත් එපා. මොකද මේ කෙලෙස් උපදවනවා. පුළුවන් නම් ආපහු හිත ගන්න කියලා. Taman ඉන්න ටැප් කරමින් ගිය සක්මනට. සක්මනට ගන්නකොට ඒ යෝගාවචරයට පේනවා මේ හිත මේ දකින්න රූපය අබිරමණය කරන්න නම් අජෝසනය කරන්න නම් වැදගෙන යන්න නම් කෙලෙස් රාශියක් ලැබෙන බව දැනගෙන මගේ චේතනාව තිබුණොත් විතරයි මට මේක අභිරමණය කරන්න පුළුවන් ඉන්නේ. ඒක නොකර ඉන්න කොච්චරක පෙරහුරුවක් කොච්චරක ලෑස්ති වෙලා යෑමක් කොච්චරක මීට ඉස්සලා අත්තරදි රාශියක් වෙන්න වෙනවද කියන එක තොංගාණෙන් බුසල් ගාණෙන් කියන්න බෑ. කොයි වෙලාවක හරි දැනගත්තොත් මම මේ නුසුදුසු තැනක රූප බලමින් ඉන්නවා. කල යුත්තේ ආනපාන එහෙම නැත්නම් සක්මන කියලා දැනගත්ත ගමන් අර රූපේ තියෙන වටිනාකම ලස්සන එහෙමම බොඳ වෙලා යන්න පටන් ගන්නවා. මොකද ඒක මාරපාක්ෂිකයි. කෙලස් උපදවන දෙයක්. එතකොට එයා ආපහු ආවට පස්සේ පේනවා මේ නික්ලේශී තන nirupadritව තියෙනවා. නැවත හිත ගන්න එකයි තියෙන තමන්ගේ රූප කර්මස්ථානේ. නැත්නම් සක්මනට. හැබැයි යෝගාචර නොදන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? මේ නිතර බලන පයේ අද්දකීම හදිසිය ආපු රූපෙට විතර රසවත් නැහැ. නීරස වෙලා. ඒකාකාරී වෙලා, කම්මැලි වෙලා. ඒකයි මේ හිත මෙතනින් කඩාගෙන පේන රූපෙට පයින්. ඒක කවදා හරි දැනගන්න නම් හොඳට මතක තියානින්න වම දකුණ වම දකුණ වම දකුණ කියලා පියවර ගන්න වැඩි වීමෙන් වැඩි වීමෙන් සතිය පිහිටවනවා නම් අපේක්ෂා කරන්න වැඩි වේලාවක් සතිය පිහිටවනකොට එකම අරමුණ නැවත නැවත දකිනකොට ඇතිවෙන නීරසකම එන්න පුළුවන් එතනදී හිත පිටපයින් දින අවස්ථාව වැඩි මේකට ලෑස්තිලා යන්න පුළුවන් නම් යෝගාවචරය තමන්ගේ හිත පිළිබඳ පුදුම වශී භාවයකට පුදුම පාලන ශක්තියකට ගන්න පටන් ගන්නවා එකම අරමුණේ ටික වේලාවක් යනකොට මේ හිත දහංගට 10ක් දාලා ගොඩ පෙරක දෝරුකන් নানা ප්‍රකාර ගෙනලා පිටපයින් දානවා මේක ටික කාලයක් යනකොට Tamanට කල්ැතු කියන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් මේ අත්දැකීම අනු උන්වහන්සේ කියනවා මම දකුණු දිශට බලනවා නම් මම කල්ැතුව දන්නම දකුණු දිශ බලන්න කියලා. ඒ දකුණු දිශ මොනවද තිබ්බත් මම දැනගෙන බලනවා නම් දකුණු දිහාව මට කෙලෙස් උපදින ප්‍රමාණය අඩුයි. මම උතුරු දේශ බලන වෙලාවේදී මම දන්නවනම් මම බලන්නේ උතුරු දේශ කියලා. දැනුවත්ව උතුරු දේශ බලන්න කියලා දැනුවත්ව උතුරු දේශ බලනවම බලපුවාම උපදින්න පුළුවන් කැලේ ප්‍රමාණය වැඩි. ඒක නිසා රාග දනවන රූපයක් කියලා හිතන්න. රාග දනවන රූපයක් දිහා වුණත් එලඹ සිටි සීයෙන් බැලුවොත් ඒක සදාචාර ප්‍රශ්න තියෙනවා බලන්න වටිනවද නැද්ද කියලා. ඒක නෙමෙයි බැලුවොත් ඒ රාගේ රාග රක්ත ගතිය එන්නේ නැහැ. යෝගාචර දේන්න පටන් ගන්නවා මේ හිත මත් වෙලා රාග රක්තෝ මේක දිහා බැලුවොත් ගොඩාක් කෙලෙස් උපදවනවා ඊටම සතියෙන් බැලුවොත් ඒක විරංජනේ වීමක් නීරස වීමක් සිත් බඳනා ගතිය අඩුවීමක් සිද්ධ වෙනවා ඒ මොකද ලෑස්ති වෙලා යාම නිසා මම මේ බලන්නේ රාග හිතවිල්ලක් බව දාන්න. මම බලන්නේ ද්වේෂ හිතවිල්ලක් කියලා දාන්න. ද්වේෂ දනවන රූපයක් කියලා දාන්න. ආන් මේ විදිහට මේ ධම්මානුපස්සනා මට්ටමට ගියාට පස්සේ යෝගාවචරගේ දක්ෂකම පේන්නේ යා පුළුවන් තරම් කෙලෙස් වලට යොද යොදා බලනවා. රාගයට හිත දාලා බලනවා. කාමච්ඡන්දයත් එක ටික සෙල්ලක් කරලා බලනවා. තීනකොට කාමච්ඡන්ද මෙව නැතිකොට මෙහිමයි. ද්වේෂයට හිත යොදලා බලනවා. දැන් තරහ තියෙනවා. තරහ තීනකොට මෙහිමයි නැතිකොට මෙහිමයි. කලින්ම ඇත්තටම හැම පාඨයේම තියෙනවා විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලා. තද බල රාග තද බල ද්වේෂ නැත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් මේ යෝගාවචරයා අමෝරාවෙන් රාග ටිකක් දාලා අමෝරාවෙන් ද්වේෂ ටිකක් දාලා ඒ වෙලාවේදී මගේ සතිය යුද මෙහෙවරට ඇවිල්ලා වැඩි කරනවද? එහෙනම් රාගය ඇවිල්ලා මාව පාලු කරලා දාලා යනවද? ද්වේෂය ඇවිල්ලා මාව පාලු කරලා දාලා යනවද කියලා සතියට කියන්නේ මොබිලයිස් කරනවා කියලා මේ යුද්ධ හමුදාව යුද්ධයට කැඳවලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගෙදරක ඉන්නකොට අපිට දන්නේ නැති මොකක් හරි රෝග ලක්ෂණයක් මතුවෙනවා. ඉතින් අපි ඔක්කොම බය වෙනවා මොන ලෙඩේද දන්නේ කොහොම වෙන්න දන්නේ කියලා. ඉතින් අපි නෑදෑයත් ඔක්කොම එකතු වෙලා මෙයා ගිහිල්ලා දැඩි සත්කාරයකට දැම්මයි කියලා කියමු. එතකොට දොස්තරලක් තියෙනවා, උපකරණක් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඉතින් එතකොට රෝග ලක්ෂණ આવොත් හොඳයිනේ. එතකොට ලේඩට ටක් ගාලා අල්ලගතේකනේ. gedara තියෙනවට වැඩිය දැඩි සත්කාරයකට ගියාට පස්සේ රෝග ලක්ෂණ මතුවෙන දරුවට හොඳයි. ඒ නිසා සතිය පිහිටියාට පස්සේ එයා දැඩි සත්කාරයකට ගිහින් ලෙඩෙක් වගේ නෑදෑයින්ට සන්තෝෂයි. මෙයාට රෝග ලක්ෂණ එනවා නම් මොකද දැන් එක පාරටම ලෙඩියල තැයි නැත්නම් මෙයා අර ටෙස්ට් එක කරන්න ඕනේ මේ ටෙස්ට් එක කරන්න ඕනේ කරනකොට ලෙඩ මලා රෝග ලක්ෂණ මතුවෙනවා නම් හොඳයි. නිසා සතිපට්ඨාන ඉන්නකොට මතක තියාගෙන ඉන්න හොඳ හොඳ දෙයක්. පුදුමාකාර විදියට පටිසන්දෙන්න බැටුව තිබුණු පරණ අකුසල කර්ම ගොඩාක් පටිසන්දෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතන්නේ අලිමදිවට හරක් කියලා. මේ ඔක්කොමලා හිතන්නේ නැහැ මෙච්චර බණ භාවනා කරන එක කරදරෙන්න බෑනේ, බැනුම් වෙන්න බෑනේ, දොස් වෙන්න බෑනේ කියලා. හොඳට මතක තියාගෙන තිබුණ රඩිය පොඩ්ඩක් වැඩි ප්‍රේනවා. ඒ මොකද? මේ මිනිස්සු මැරෙන්නේ ඉස්සෙල්ලා මේ accounts balance කරන්න eBay. areas එක දෙනවා. ඒක තේරෙනවයි කියනවා නිවන් දකින්න හදන එක කරන්න මට වෙන්නට වැඩිය කරදරයට කොට දැන් නම් වැඩි ඉවර වෙන්නයි හදන්නේ. මේ හොරට භාවනා කරන මේ බුබ්බඩියෝ කම්මැලියෝ මේ බුබ්බඩියෝ උන් කෙලෙස් එනකොට අඬනවා. භාවනා කරලා මේ ජීවිතේ නිවන් දකින්නවා කියන හැඟීම අපේ කරන කෙලෙස් එනකොට දන්නවා වැඩේ යනවා. ඒකයි මේ accounts balance කරන වෙලාව දෙන්න පුළුවන් හරිය දෙනවා. ඒක නිසා බුදුජානනාංශ මේ අඟුලිමාල හඳුරන කිව්වා අඟුලිමාල උඹට ඔය එන කෙලෙස් කරදර වලට උඹ දැන් කේන්දරි ගන්න ගත්තොත් උඹට මේ ජීවිතේ නිවන් දව ගන්න බැරි වුණොත් බුද්ධ කල්ප කීයක් ඉන්න වේද දන්නේ අපායේ එන ටික කහපන් එන ටික කහපන් ඉවසන්න පුළුවන් උඹ 1000ක් කවලා තිනවා ලේ පිට ඔය ගලක් ගාපුවහමකෝ මූණට කියලා ගාපුවහමකෝ කුණු ටිකක් ඔලුවට දාපුවම ඉවසපන් ඊ පණිවිඩයේ හරියටම තේරෙනවා අඟුලිමාල හම්දුරන්න කවුරු බැන්නත් කවුරු දොස් කිව්වත් කිසිම සැලීමක් නැහැ මොකද දන්නවා වැඩේ යනකොට හිතුවට වැඩිය කෙලස් වෙන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ වනමුකේ පෑදුවාට පස්සේ තුවාලෙට බෙහෙත් දාන තුවාලේ සුද්ධ කරාට පස්සේ රිදෙනවා වැඩි. සාමාන්‍ය තුවාලේ වගේ නෙවෙයි. ඒ නිසා භාවනා කරන එක නා යක්කුන්න බය නම් සෝනේ ගෙවල් හදන්න එපා. ඒ නිසා දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරන්න ඕනේ වෙන්නට වඩා දුක එන්න පටන් ගන්නවා. ඉතින් මගේ දැන් මං ගියාට පස්සේ මං ඊමේල් බලනවා. ඉතින් මං දන්නවා 3-4 දෙනෙක් වැටිලා අඬා වැටිලා ඊමේල් එවනවා. මං දන්නවා හරි සතුටක් වෙනවා මට යන්තම් උට භාවනාව හරි ගිහිල්ලා. හැබැයි ඒගොල්ලෝ අඬනවා. අනේ ස්වාමීන් වහන්සේ හිතාව නැති විදිහට මට අර කරදර ඇවිල්ලා තිනවා මේ කරදර ඇවිල්ලා මගේ ඇතුලේ හිත කිචි කිචි කිචි කිචි ගාලා hina වෙනවා. අනේ යන්තම් මුන්ට භාවනාව හරි ගිහිල්ලා. හුඟ දෙනෙක් හිතන්නේ එහෙම නෙමෙයි. මේ රෝස මල් යානාවක් හම්බ වෙයි. දුක නැතුව යයි. ඉතින් එහෙමනම් කොහොමද දුක අවබෝධ කරන්නේ? ඒ හොඳට මතක තියාගෙන ඉන්න. ඒ අසිබන්ද සූත්‍රයේ බුද්ධ ජානන්සේ සඳහන් කරලා තියෙනවා. භාවනාව හරියන එකනට නොසිතූ නොවිරු අස්වාභාවික අභූත චෝදනා එන්න පටන් ගන්නවා. දුක් කරදර එන්න පටන් ගන්නවා කිසිම හේතුවක් නැහැ. එයා දන්නවා ඔක්කොම ඉවර වෙන්න හදන. හැබැයි ඒත් එක්ක ඊට අවශ්‍ය අදිෂ්ඨාන ශක්තිය, ඊට අවශ්‍ය චිත්ත ශක්තිය එනවා. ඒක පටන් ගන්නකොට යට නැහැ. පටන් ගන්නකොට යට දන්නෙත් නැහැ. නමුත් මේ චිත්ත ශක්තියට සාදර වුණේ නැත්තම්, ඒ අදිෂ්ඨාන ශක්තියට සාදර වුණේ නැත්තම් හොඳට ඒක වාසිය නැහැ. මේ සාදර බවට පාවිච්චි කරන වචනයක් ඒක මම හරියට දන්නේ සාහසික වෙන්නේ කියලා. සාහසික උනේ නැත්තම් අපිට දෛවයේ අවශ්‍ය කරන පිම්පල දෙන්නේ නැහැ කියන. කෙලෙස් වලට කිසිම අනුකම්පාවක් කරන්න එපා. කෙලෙස් අපිට පහර දීලා තියෙන සාහසික විදියට ආද දෙන්න ඕනේ රිටර්න් එක දෙන්නත් ඕනේ ඒ පාරෙමයි. කිසිම තෙතමනයක් නැතුව සාහසිකව ගහනකොට තමන්ගේ දයෝපගතව තමන්ට ඉඳ තියෙන ධර්ම ටික ශක්ති ටික ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒක අපිට අයිති එකක්. ඒක සාසනයට අයිති දෙයක්. ඒ නිසා භාවනා කරන කෙනා ගෑනු වේවා පිටිමේවා භික්ෂු වේවා උපාසක වේවා මොකා වුණත් භාවනා කරන්න යනකොට කෙලෙස් වැඩිපුර එනවනම් දුක් වැඩිපුර එනවනම් මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා එහෙනම් බරපතල විපස්සනා ඥානයකටයි මේ ලැහැත්ති කරන්න කියලා. ඒ මොකද හැම විපස්සනා ඥානයකට ඉස්සෙල්ලා වෙන්නට වැඩිය දුක් කන්දක් කරා යන්න වෙනවා. බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා මම ඉගෙන ගත්ත ඒ ස්වාමීන් වහන්සේගෙන් භාවනාවේදී දුකක් ආවනම් සිට දෙව්දුව ගෙට වැඩියා කියලා බාර ගන්නයි කියලා කියනවා. ඒ කියන්නේ භාවනාවෙන් ආපු දුකක්. ඒක ඒක දැන් පන්නගත්තොත් ආයේ කල්පයක් ඉඳිනවා බලන්න. ඒ නිසා ඒ දෙකට සාදර වෙනකොට ওই කෙලස් කියනෙව්වා බුදුජානකේ සඳහන් කරලා තියෙනවා මහණෙනි වඩන ලද භාවිත මනසක් ඇති මිනිස්සෙකුට කෙනෙකුට ওই හිමාල පර්වතයත් පලන්න පුළුවන් මේ කුණු අවිජ්ජාව ගැන මොනවටද ඔච්චර නටන්නේ කියලා. වඩන්නද භාවිත මනසක් ඇති මිනිහට ඕනේ නම් හිමාල පර්වතේ දෙකට පලන්න පුළුවන් හිමවන්ත සූත්‍රයේදී මේ කුණු අවිද්‍යාව මුල් කරගත්ත කෙලස් ගැන උච්චර මොකටද නටන්නේ? ඒ කෙලස් ඒ සංසාර පුරාට ඇති කරගත්ත ඒ මෝහ පටල එක සති චිත්තක්ෂණයෙන් මකලා දාන්න එක සති චිත්තක්ෂණයෙන් හරියට කාලකොල්ලලන්ද හොඳට කැපෙන කඩුවකින් වනවල හැරියා වගේ සුමානියක් වැඩ කරපු වළංකාරයට පොලුකාරය වරුවයි. ගත්ත පොල්ල නෙලාගෙන නෙලාගෙන ගියාම මොන වළඳක්වත් නැහැ පොල්ලට ලොකු වළං. ඒක එන්න ඒක ආරම්භක සතියේදී එන්නේ නැහැ ඒක. සති මාත්‍රාවේදී එන්නේ නැහැ. එන විශ්වාසයෙන් වැඩ කරන්න වැඩ කළා දුකට සිනාසෙන්න ඕන. පැමිණි දුක් පැනිරහ කරගත්ත කෙනාට ඒ කලාව තේරුම් ගත්තට පස්සේ තේනවා මේ දුකට මේ වේදනාවට ලෑස්තිලා ගියොත් ඕක නිකන් පිඹල අරින්න පුළුවන්. පරාජිත මනසකින් පටන් ගත්තා නම් ඉන්ටෙන්සිව් කෙයා යුනිට් එක නිසා මැරුණත් ඉවර වෙන්නේ නැහැ. වැරදි ආදර්ශයක් ඉතුරු කරනවා. ඒ නිසා අපි හුන්නට මතක තියාගන්න අපි ශාක්‍ය මුනිඳුන් වහන්සේලාගේ මුනිඳුන්ගේ දරුවෝ. ශාක්‍ය සිංහ, ශාක්‍ය දීතා, ශාක්‍ය පුත්‍ර වනවන්න එපා. පැකිලෙන්න එපා. පැකිලුනොත් කෙලෙස් ඇවිලා විභීෂණ කරනවා. හරියට සතියෙන් යුක්තව කෙලෙස් වලට මුණ දුන්නොත් එහෙම සතිය නිකන් කුක්කෙකුට ඉංජු ඉංජු කියනකොට වගේ යටත් වෙන්න පටන් අර ගන්නවා ඒ කාරණා වෙන්නේ තේරෙන්නේ චිත්තානුපසන ධම්මානුපසන කොටසේ තමයි කෙලෙස් වලට ඉංජු ඉංජු කියලා අඬ ගන්න පුළුවන් තත්ත්වයක් හැම වෙලාවෙම නෙවෙයි වරින් වර Tamanට තේරෙනවා එන්න පටන් අර ගන්නවා එතකොට තේරුම් අරගන්න ඊගාව දවසේ මේට වැඩිය දුකක් ආවත් ඊට පස්සේ මේට වැඩිය අභියෝගයක් ආවත් මම බුදුන් කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව ධර්මය කරේ තිබුණු ශ්‍රද්ධාව, සංඝයා කරේ තියෙන ශ්‍රද්ධාව, මගේ සීල පිළිබඳ ශ්‍රද්ධාව මං අතාරින්නේ ඉදිරියට යනවා කියලා බලනකොට ඒ ඒකට කියන ඒ ගතියට සිංහලේ ඒ වචනේ දෙන සංස්කෘතියේ දෙන සාහසිකයි කිය. මොන්නම දෙයකටවත් දෙසරක් කල්පනා කරමින් නැහැ. අරගෙන යනවා. අන්නේ ශක්තියට මම එන වචන දන පරුසගතිය. ඒ නිසා පුරුෂ ගතියක් තියෙනවා. ඒ නිසා ගෑනුන්ට නිවන් දකින්න බෑ කියලා වගේ එකක් කියනවා. ඉතින් ගෑනු කට්ටිය හරි තරහයි මයිත් එක. මොයි මේ චරුචුරු මේ කරන්න පුළුවන්කම දීදිත් කරන්නේ හැබැයි පරුෂ ගතිය තියෙන ගෑනුන්ට මට හම්බුනනම් බදිනවා එහෙම ගෑණියක් අල්ලතෝ හම්බුලෙත් නෑ. ওই සුකුමාර ගතියත් එක්ක මට කොහොමනක් කරන්න බෑ. මොකද එදත් නෑරමයි ළඟ එහෙම හැංගීමක් තිබුණේ නෑ. පරුෂ ගතිය ඕනේ. දෙමක් හම්බෙච්චා කඩා නෑ. ඒ ගෑනු කෙනාට පිරිමකට වැඩිය හයිය තියෙනවා. පිරිමියෙකුට උනත් වනවනව නම් චර්චුරු ගන්නවා නම් ඉතින් එයාට ස්ත්‍රීලිංග ඇත්තෙන එක හොඳයි ඔය පුරුෂලිංගයට වැඩිය. මේක පරුසත්වයේ ඕන බුදුරජාණන් වහන්සේට ඇත්ත 16 ගේ හයිය තියෙනවා. එක්කෙනෙක් එක වචනයක් අතට වචන 16ක් කතා කරන්න පුළුවන්. උන්වහන්සේ පාරමිත ඇති කරගෙන මේකට බැස්සේ නිකන් මේ අහම්බිකම් වෙච්ච බුදුකමක් නෙමෙයි. නිසා තමයි ළඟ තියෙන ශක්තිය. ඒ තමයි ළඟ තියෙන දේවල් මතුවෙන්න මේක යොදවන්න වැඩේට පස්ස ගහන්න එපා. ප්‍රශ්නයක් එනකොට සතිය දාලා බලන්න. හොඳයි රාගේ තමයි. හොඳයි ද්වේෂය තමයි. හොඳයි මොහේද මොකද කියන්නේ? මොකෙක්වත් වෙන්නේ. මොකෙක්වත් වෙන්නේ. ඒකට තමයි බුදුහාමර කෙරේ පිළිබඳ තියෙන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒක තමන්ගෙම මේ යෝගචර්ය හරහා තමන්ගෙම මේ සතිපට්ඨානය හරහා තමන්ගෙම භ්‍රමචර්ය හරහා මේ ලැබිච්ච මේ පොඩි කාලය ඇතුළත වහවහ අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා